අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අදත් අපේ 114 වෙනි වාහන වැඩමුළුවේ දෙවෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාතු <coughs> නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ චත්තාරෝ ධම්මා උපාදී තබ්බා චත්තාරි ඥානානි අන්වේ ඥානං ධම්මේ ඥානං අන්වයේ ඥානං පරියේ ඥානං සම්මුතියා ඥානං තීති අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ අපිව අරසාව පිනිස දැනුවත් කිරීමක් කරනවා මේ හතරේ පොතේ මේ භාවනා ජීවිතයක නැත්නම් මනුස්ස ජීවිතයක ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ වීම සඳහා නැත්නම් අපි බලාපොරොත්තු වෙන තැනට යන්න අපි උපදවාගත යුතු හතරක් තියෙනවා. ඉතින් ඒක මොකද්ද කියලා කවුරු හරි ඇහුවොත් ඒක මේ මුළු ත්‍රිපිටකයම දන්න කෙනෙක් වශයෙන් ආය කාග්වස්සකේට අසු නොවීම පිණිස තියෙච්ච උත්තරේ නම් මේ හතරාකාර ඥාන කියන එකයි. එතකොට මේ විදිහට මේ දම් ගන්නට හදන්නේ හතරාකාර ඥාන පිළිබඳවයි කියන එකට මාතුකා සපයගත්තට පස්සේ උද්දේශය සපයගත්තට පස්සේ මේ මොනවද මේ හතර කියලා නිද්දේශය තපේනවා. නිද්දේශයේ වශයෙන් නම් කොට කීමක් කියනවා. හතරක් කියලා කියලා නම් කොට කීමක් කියනවා. ඒක තමයි ධම්මේ ඥානං, අන්වේ ඥානං, පරියේ ඥානං, සම්මස් සම්මුතිය ඥානං. ඊට පස්සේ දැන් අපි ඉතාම අත්‍යවශ්‍ය කාරණාවට හිත යොමු කරලා ඉතින් ඊට පස්සේ අපට පුළුවන් මේ ජීවිතයකදී මනුස්ස ජීවිතයක සම්පූර්ණ භාවය සඳහා එහෙම නැත්නම් පැවිදි ජීවිතයක නැත්නම් Brahmacharya ජීවිතයක එහෙම නැත්නම් භාවනා ජීවිතයක සම්පූර්ණ භාවය සඳහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන ක්‍රමයට උපදවාගත යුතු ඥාණය තමයි පළවෙනි එක ධම්මේ ඥාන. නමුත් ඒක බැලු බැලමට පේන තියෙන ගැඹුරුම තැනින් පටන් අරගෙන එන්න එන්න එන්න සම්මුති ඥාණයට යනවා. ඒ නිසා වැඩමුළුවට සම්බන්ධ වෙච්ච ආධුනිකයෙක් පැත්තෙන් බැලුවොත් ඒ කාරණා ඇයි මේ විදිහට ගැඹුරු තැනින් පටන් අරගෙන සහැල්ලු තැනට යන්නේ කියන ප්‍රශ්නේ කොහොමඩත් මතුවෙනවා. ඊයේ දේශනාවේ අවසානට යනකොට ඒක දැනෙන්න පටන් ගත්තා. ආධුනිකයෙකුට මෙතන අල්ල ගන්න අමාරුයි. මොකද හේතුව පටන් ගන්නේ ධම්මේ ඥානෙ. නමුත් අපිට පිටපොට ගිහිල්ලා තියෙන පාරේ එහෙම නැත්නම් අපිට පටලවිලා තියෙන ගතිය තේරුම් ගන්න පුළුවන්. අපි මේ අන්වේ ඥාන සම්මුති ඥාන පටන් ගන්න ඉස්සෙල්ලා අවුරුදු 6ක් වෙනකන් හිටියේ ධම්මේ ඥානන් තමයි. දැන් වයසට යනකොට තමයි අපිට මේ ධර්මය පිළිබඳව අපේ ඒ අහිංසක ගති දුර වෙලා මේ දැනුමත් එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය බද්ධ ඥානත් ඉන්ද්‍රියන් හරහා ලැබෙන අත්දැකීම් එහෙම නැත්නම් මේ ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්න ගියාට පස්සේ අපිට සම්පූර්ණයෙන්ම ධර්මයේ දාන්නේ මතක නැති වෙලා දැන් අපි ඉන්නේ සම්පූර්ණයෙන්ම ඉන්ද්‍රියබද්ධ ඥානයක. ඒකට කොච්චර අපි ගැති වෙලා ඒක කොච්චර ඉස්සරහින් තියාගත්තට කියනවනම් අපි අර ළමා අහිංසක ගතිය ඇත්තෙම නැහැ. ඒ වගේම අපිට එහෙම කාලයක් තිබුණයි කියලාවත් මතක නැහැ දැන් පේනවා හරි අමාරුයි මේක තේරුම් ගන්න කියලා. ඒ තරම්ම වලිගය හපාගෙන ඉන්නේ. ඒ තරම්ම කරකොල අතහැරලා වගේ ඉන්නේ. ඉතින් ඒක නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ ඉදිරිපත් කරනකොට ධම්මේ ඥානං කියලා මුලට ඒක අර බිග්ිනර්ස් මයින් නැත්නම් ආරම්භයේදීම අපි හිටපු තැන මෙතනයි කියලා තේරුම් ගන්න තරම් නිහතමානී. තේරුම් ගන්න තරම් අහිංසක කෙනෙකුට නම් තේරෙනවා ඔය අපි යමක් කමක් ඉගෙන ගන්න ඉස්සෙල්ලා එහෙම නැත්නම් අපේ ස්නායු පද්ධති ඔක්කොම වැඩෙන්න ඉස්සරලා එහෙනම් අපි මේ ලෝකයෙන් දැනුම ලබා ගන්න ඉස්සරලා අපි හරිම අහිංසක දනක හිටියේ. ඒ ඒ තැනක කිසියම් දාශක ආතතියක් තිබුණේ ඒ තැන කිසියම් තැනක අසහනයක් තිබුණේ නැහැ. ඊට පස්සේ අපි මේ එකතු කරගත්ත හැම දෙයකින්ම දවසින් දවස දවසින් දවස අසහනය ආතතිය වැඩි වුණා. ඒ නිසා අපි ගිහිල්ලා තියෙන්නේ ආපස්සට. නමුත් මේකේ ලස්සන කාරණාවක් තියෙනවා බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙන. එහෙම නැත්නම් මේ අද දවසේ මේ ආරම්භයේදී කරපු ප්‍රකාශය පිළිබඳව එහෙම හිතන්නේ නැතුව අපි මේ දැන් ඉන්න තැන පිළිබඳව හොඳ පැත්තක් බුදුහාමුදුරුවෝ දකිනවා. මට හරියටම සූත්‍රය මොකද්ද කියලා මතක නැහැ. ඒ සූත්‍රයේදී ਸਰවචනාසේ බමුණෙක් එක්ක ඇති වෙන දෙබසකදී මතක් කරනවා ඔයගොල්ලෝ කියන විදිහට මේ පිරිසිදුකම එහෙම නැත්නම් මේ සීලාචාරකම නැත්නම් සීලය රැකෙන ගතිය නැත්නම් හිත ඒකලස් වෙලා තියෙන ගතිය කෙලස් නැති ගතිය බලනවා නම් ඔය බමුණු දහම් පුරලා ත්‍රිවේදයේ ඉගෙනගෙන එවනත මේ දුෂ්කරවත පුරලා කරන්න ඕනේ නැති ලදරුවා ළඟ තියෙනවනේ නම් උඹලා වඳින්න ඕනේ බ්‍රහ්මයාට නෙමෙයි ලදරුවෙකුට නේ ලදරුවා ගාව කෙලස් නැහැ ලදරුවා ගාව සීලය තියෙනවා ඇයි වඳින්නේ නැත්තේ ඔය කියන පිරිසුදුක මෙතන තියෙනවනේ දැන් උඹලා වඳින්නේ ඒක නෙවෙයි උඹලා වඳින්නේ ත්‍රිවේදයට. උඹලා වඳින්නේ මේ දුෂ්කර වතට. ඒව කරලා එතෙන්ට ළඟා වෙච්ච එකනට. ඉතින් ඒක මේ කෙලස් කෙවා හරීම නම් පරමාර්ථය ලදරුවෙක් නිසරහින් තියාගන්නවා. නමුත් ਸਰවඥාන්සේ සඳහන් කරනවා මේ සාතනියේ එහෙම කෙලස් ගෙවීම විතරක් නෙවෙයි කෙලස් ගෙවීම පිළිබඳව ඥානෙකුත් තියෙනවා. ඒ ඥානයත් එක්ක බලනකොට ලද රුවා මම කෙලස් කියලා බවල ඉන්න බව දන්නේ නැති නිසා යාට කිසිම ආනිසංශයක් නැහැ. එච්චරයි. තර්කෙන් කියනවා නම් කියන්නේ ලද රුවා ඉන්නේ සුන්දර තැනක. හැබැයි ආ දන්නේ නැහැ. මොකද කක්ක ගහගෙන හොදලා නෙමෙයි. කක්ක ගෑවිලා නැහැ. ඒකේ කිසි වටිනාකමක් නැහැ. නිසා අපේ කක්කවල පුදුම වටිනාකමක් තියෙනවා. මේ ගහගෙන තියෙන ගෑවිල්ල අනාගෙන තියෙන ඇනිල්ල පුදුමාකාර වටිනාකමක් තියෙනවා. ඒ තරම් ගහගෙන හිටියත් ඒ කියන්නේ අපි පඬිතුකමෙන්මයි ගාගෙන තියෙන්නේ. ඉල්ලගෙන නාලා තියෙන්නේ. ඇද්දගෙන නාලා තියෙන්නේ. වේදාගෙන කාලා තියෙන්නේ. බුදුරජාණන්සේ කියනවා ඒත් හොදන්න පුළුවන්. ඒත් හොදන්න පුළුවන් රාත්තල් ගාන දන්නවනම්. බඩේ තියෙන බොක්කේ තියෙන මඩ ගාන දන්නවනම් කාලා තියෙන රාත්තල් ගාන දන්නවනම් ඒ පිළිබඳව දැනවත් වෙන්න කැමැති නම් සරුවච්චන්සේ පිළිගන්න කැමැති නම් ධර්මයේ ඥානෙ තියෙනවනම් සංඝයාට ගරු කරනවා නම් සීලයට ගරු කරන කොච්චර ගෑවිලා තියුණත් ආනන්තරිය අකුසල කර්ම නොවුනනම් ගලවන්න පුළුවන් එදාටයි මේකේ තියෙන සන්තෝෂය. ගාගෙන හේදුවට පස්සේ නයිසර්ගයෙන් ඇති වෙන මේ පිරිසුදුකම පිරිසිදුයි. ඒකේ කෙලෙස් නැහැ. ඔය කෙලෙස් කිවන් කිරීම නෙමෙයි මෙතන තියෙන කෙලෙස් කිවන් කර බව දැනගන්න ඕන. ඒකට අන්වේ ඥානය කියලා කියනවා. මයිලක මෙච්චර කෙලස් තිබුණා. ඒ කෙලෙස් වලින් පොඩ්ඩක් ගැලවිලා ගියාද? හෙට වෙනකොට තව පොඩ්ඩක් ගැලවිලා ගියා. ඊට පස්සේ තව පොඩ්ඩක් ගැලවුණා. දැන් මම දන්නවා මේ විදියට මම උල උලා ගියොත් මේ විදියට හොද හොදා ගියොත් ටික ටික ටික ටික ගැලවෙනවා. එතකොටයි ඒකේ බුද්ධියක් අපට ලැබෙන්නේ. එතකොටයි ඒකේ ආශ්චර්යයක් ආස්වාදයක් විඳින්න පුළුවන් ඉන්නේ මොකද? කෙලෙස් නැතුව පිරිසුදුකම දන්නේ නැතුව පිරිසුදු බව දන්නේ නැතුව ඉන්න කෙනාට ආනිසංශයක් නැහැ. ඉතින් මේ වගේ කාරණා මම කියවලා තියෙන කිසිම ශාස්ත්‍රුණාංශනමක් පෙන්ලා දීලා නැහැ. බුදුජානනාංශයේ තියෙන වටිනකම තමයි අපි කෙලසුණයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. කෙලසිච්ච බව දන්නවනම් සුද්ධ වෙන්න ඕනේ නම් සුද්ධ වීම සඳහා ක්‍රමයකුත් තියෙනවා. මට පූර්ණ සුද්ධත්වයට යන්න ඉස්සෙල්ලා පොඩ පොඩ ගලවන හැටි දන්නවනම් එච්චරයි මේකේ තියෙන අවශ්‍යතාවය. ඒක නිසා බෞද්ධයට වෙලා තියෙන්නේ බෞද්ධය කෙලස් තියෙන බව නොදන්නවයි කියන්න බෑ. ඒ වගේම බෞද්ධය ප්‍රාර්ථනා කරන අරහත්ත්වය කියන එක දැන් මේ මේ ලෝකේ ලබන්න බෑ. ඒක කොහෙදෝ තියෙන එකක්. අපි කොච්චර භාවනා කරත් මේ ඉන්නේ හිටපු තැනමයි. එහෙම නැත්නම් මේ වෙච්ච පිරිසිදුව මදි මේක තව ඉක්මන් කරන්නේ කොහොමද ආදි වශයෙන් අනවශ්‍ය ප්‍රශ්න වගේක් අරගෙන මේ සා වටිනා භ්‍රමචර්ය ජීවිතය පටන් අරගෙනත් අංශු මාත්‍රයක් හරි දැන දැන කෙලස් ගෙවලා තියෙද්දි ඒක කවදාවත් සමාදම් වෙන්නේ නැති නිසා ඒකෙනත් කෙලස් නැති බව නොදන්නා ලදරුවාට ඒ ලදරුකමේ බුද්ධියක් නැහැ. දන්නේ නැහැ. සමාදම් වෙන්න බෑ. ඔගේ යෝගාවචරය දන්නේ නැත්නම් මේ නොදන්න තීරයක් සමාදන් වෙලා රැකීමෙන් අපේ කෙලෙස් වල මෙච්චර ප්‍රමාණයක් දැන්න ගෙවිලා තියෙනවායි කියලා ඒක සමාදන් වෙන්නේ නැති යෝගාවචරය ලුණු වතුර බොන මිනිස්සෙක් වාගේ. ගිනි අගුරක් අතින් අතට මාරු කරන මිනිස්සෙක් වාගේ මේ ලැබිච්ච දේ තමා වීම අයින් කර මේ කෙලෙස් ප්‍රමාණය පිළිබඳ හැඟීමක් නැති කෙනා මොනම විදියකින්වත් ආනිසංස බුද්ධි විඳින එහෙම නැත්නම් අපි කියන ඒක සමාදන් වෙන එළඹ වාසය කරන කෙනෙක් නෙමෙයි. එයා තාමත් හිතන්නේ කෙලස් අඩු වෙන්න නම් ඇති එදා නම් ඒක දැනුමක් තියෙනවා දැන් මේට වැඩි ඉක්මනින් වැඩි කරගන්න මේ මම තමයි අර ටික නම් ගෙවි ඉතුරු ටික ගවන්න කවුරු හරි ඉන්න ඕනේ ඉතුරු ටික ගවන්න කාගරි ආශිර්වාද ඕනේ එනනම් කවුරු හරි ඇවිල්ලා විශේෂයෙන් මට මැජික් පෙන්නලා දෙන්න ඕනේ මම මෙතෙන්ට ආව පාරමයි පාර කියලා කවදාකවත් Tamange ක්‍රමවේදය නැත්නම් ක්‍රමසහ විදි අදහන් නැති කෙනා තාමත් අන්ධ පෘතග්ජන ගතිය නෑ. හැබැයි තාම ඉන්නේ මෙතෙක් ආපු ගමන ගැන හැරිලා බල්ලා සන්තෝෂ වෙන්න බැරි අන්වේ ඥානෙ නැතිකම නිසා එයා නිතරම ප්‍රතිඵල අපේක්ෂා කරන ගතිය Taman අද ඉන්න තැන කොතනද කියලා සංසන්දනාත්මකව දැනගන්න බැරි ගතිය නිසා හරිය අසහනයක් ඇති කරගෙන තියෙනවා. ඒකට ධම්ම උද්දච්චය කියලා ඕනනම් කියන්න පුළුවන්. ධර්ම නිසාම ඇති වෙන දෙයක්. නමුත් බුදුරජාන් වහන්සේ නිතරම පෙන්ලා දෙන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම ওই පොට්ටපාද සූත්‍රයේදී පෙන්ලා දීලා තියෙනවා. යම් කෙනෙක් මේ වෙනකොට Taman කොච්චරක් ගෙවම් කරලා තියනවද කියන එක මාන්නයට නෙවෙයි අන්වය අනුව අච්චරට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියන ණය විපස්සනා ක්‍රමයට තේරුම් ගන්න බැරි නම් එයා නිතරම අර ඉතුරුලා තියෙන කෙලස් ටික ගැන කනගාටු වෙනවා. එන වේගයේ මේ ඉස්සරහට යන තියෙන වේගය මදි ගැන කල්පනා කරනවා. නමුත් Tamanට කවදාකවත් මෙතෙක් ලැබිච්ච සාසන සම්පත්තිය මෙතෙක් Taman ලබාගත්ත මේ අසහන අඩුවීම ලාවට හරි යන්තම් හරි මෙතෙක් Tamanට හම්බෙච්ච මේ ආතති අඩුවීම සංසන්දනය කරගන්න බෑ. ඒක නිසා කොච්චර මුදල් හම්බුණත් ඇති කියන්න බැරි ගතියක් තියෙන ආර්ථික රෝගයක් වගේ මේ යෝගාවචරයටත් ඇති වෙනවා. ඒකට මේ ධම්මේ ඥානයේ සහ අන්වේ ඥානයේ කියන දෙක සංසන්දනය කරනකොට යම් ප්‍රමාණයකට අස්වැසිල්ලක් ලැබෙනවා. මොකද ධර්මේ ඥානය කියන එක ඊයේ කිව්වා වගේ අද දේශනාවේ මුලින් මතක් කරා වගේ එකවරේම ගත්තාම ඒක අපිට තම අදාළ නැති රාතන් වහන්සේට අයිති බුදුහාමුදුරන්ට අයිති පසීබුදුරජාන් වහන්සේට අයිති අපිට අයිති එකක් නෙවෙයි වගේ කියලා අපි පුළුවන් තරම් ඈත් කරගන්න හදනවා ඒකත් අමනගමක් නමුත් ලදරුවෙක් වශයෙන් ඉන්නකොට තිබිච්ච එක මේ කතා කරන්න වෙන මොකක්වත් නැහැ අපි ආපහු යන්න හදන්නේ මේ දැනුම අපි ළඟ තියෙන මේ දැනුම නැති තැනකට අහවල් දේ කියලා කියාගන්න බැරි දැනකට යන්න හදන නිසා මේක මහා ලොකු දෙයක් කරගන්න හැදුවේ හදන්නේ ආගම විසින් සහ අපේ තකතිරුක මිසක් හැම කෙනෙක්ම දන්න එකක් ගැන මේ කතා කරන්නේ. ඒ කියන්නේ උපත්යෙන් හැම කෙනෙක්ම නිවන් ලැබලා තියෙනවා. අවුරුදු 6 ඉඳලා ඒක වහගෙන වහගෙන වහගෙන වහගෙන ගිහලා තියෙනවා. දැන් ඉතින් පේන්නේ නැති මට්ටමට ඒක ඈත් වෙලා දැන් හිතනවා අම්බෝ මේ කන්ද දිහා බලනකොට කවදාකවත් බැරි වෙයි මේක යන්තම්වත් පාදා ගන්න කියලා. නමුත් ඒ ਸਰවචනාංශේ කන්ද භයානකම් පෙන්නන ඇත්තරම් පෙන්නනවා. නමුත් manuss අත්පටිලාභේ manussකම ලැබීමේ තියෙන දුර්ලභකමත් පෙන්නනවා. පෙන්ලා කියනවා සංසාරයක් එකතු කරව මෝහ පටලත් හරි සති මාත්‍රාවත් හරි. ඒක සති මාත්‍රාවකින් අර සේරම මෝහ පටලක ගන්න පුළුවන්. ඊට පස්සේ යෝගාචරයෙන් මේ සති මාත්‍රාව ඊගාවටත් ඇති කරගන්න එක විතරයි. එක චිත්තක්ෂණයක සතිය ඇති කරගත්ත කෙනාට නැතහන් සති මාත්‍රාව ඇති කරගත්ත කෙනාට එහෙම සති මාත්‍රාව ඇති කරගත්ත නැති කෙනෙකුට වඩා ඊ ගාව චිත්තක්ෂණයත් සතිමත් වීම සඳහා මේ ඇතිකෙච්ච ඇතිවෙච්ච සතියේ ගතිය මේ ඇතිවෙච්ච සතියේ පැවැත්ම පිළිබඳව වාසිය වැඩි. ඒ නිසා ඇත්තටම කියත හැකි අපි ආරම්භක සතිය කියලා හඳුනා ගන්න වෙලාව නිර්වචනය කර ගන්න වෙලාව ඒක බුද්ධි විඳ ගන්න වෙලාව නිවනටත් වැඩිය වටින. ඉස්ලාම මෙන්න මේකයි සතිය මෙච්චරයි ගමනට පාරට තියෙන කල්යාණ මිත්‍රයා මට කවදාකවත් මාව පාවානොදී නිවනෙම නතර කරන කල්යාණ මිත්‍රයා මෙයයි කියලා අපේ ඉස්ලාම ජීවිතේට සතිය හඳුනා දීපු දවස නිවනට වැඩි වටිනවා මොකද මේක නිවන් දක්කලා තමයි නතර කරන්නේ කවදාකවත් අතරමඟ නතර කරන්නේ ඉතින් අපිට වෙලා තියෙන මේ සතිය පිළිබඳ විශ්වාසෙමුදි. මෙච්චර ගියාට යන්න තියෙන කොටස ලොකු කරලා සලකන එක තමයි. ඒ අර නැස්චාර්ත දර්ශනය නිසා. එහෙම නැත්නම් පරාජිත මානසිකත්වය නිසා. Taman කවදාත් අදහන් නැති ගතිය නිසා. ඒ නිසා ධර්මයේ ඥානය කියන එක මහා ගූඪ දෙයක් වශයෙන් නොදන්නා දෙයක් වශයෙන් තේරුම් ගන්න හදලා තියෙන්නේ ඒක පිළිබඳව තියෙන සරල භාවයේ වැඩිකම නිසා. ඒකේ තරම්ම සරලයි. ඒ නිසා කවුරක්වත් හිතන්නේ ඒක නිසා හැම වෙලාවෙදීම මේ දේශනාවලිය පුරාවටම මම උත්සාහ කරනවා අපි දවසින් දවස ලබන මේ පුංචි සුද්ධිය අවබෝධය සුත්තමේ වේවා චින්තාමේ වේවා චින්තාමේ කියන තමයි අන්වේ ඥානය කියලා කියන්නේ. එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ වේවා. ඒ ලැබෙන ලැබෙන ටික අගේ කරමින් ඒක අත්ත නෑර නිත්‍යපතා ගෞරවයෙන් සද්ධාවෙන් සම්පාදනය කරනවා නම් පෙරපින් කරපු කෙනෙක්. මේ ලැබපු දේ එක දිගට කරගන්න බැරි නම් නිතිපතා කරන්න බැරි නම් ඒකට තමන්ට අනුග්‍රහ කරගන්න බැරි නම් ඒක පිළිම සද්ධාව ඉහළ පහළ යනවනම් පෙරපින් නෑ මේ ආත්මෙදිම සපයන්නේ හරි වෙහෙසයි. හැබැයි බැරි නෑ. බුදු සම්පූර්ණ සජීවී ශාසනයක් අපිට ලැබිලා තිනවා. ඒක නිසා පෙරපින් tie නැත්තො නම් මේ පණවිඩේ ඇහිච්ච ගමන් සියලු දේ අතහැරලා මම දැන් සතිය කියනක මට ලැබිලා තිනවා. මින් ඉදිරියට මේ සතියට අනුග්‍රහ පිනිස ජීවන රටාව වෙනස් කරනවා. වෙනස් කරලා එයා සම්මා ආජීවයේ වෙනුවෙන් සියල්ල කැප කරනවා. ඒ කියම කරගන්න බැරි නම් ඉතින් ඒ කියන්නේ තාම විශ්වාස නැහැ මේ ඇතිවෙච්ච සතියෙන් මට සියල්ල සම්පාදනය කරලා දෙයිද කියලා ආර්ථිකෙත් පොඩ්ඩක් හිතනවා. දේශපාලනෙත් පොඩ්ඩක් හිතනවා. සමාජ තත්ත්වෙත් පොඩ්ඩක් හිතලා සමා සතියත් ඒ අතරමැද එකක් මිස මේ සියල්ලේ මුලින් මුලින් තැබියටික වශයෙන් තාම තේරුම් ගන්න බැරි තා කඹරන. ඒ තා කඹරන. ඒ තා හොඳ සුදු යකඩ පිහකින් ඇන ගන්නවා වගේ උන්ටට කැපෙන පීයක් අරගෙන ඉතින් ඇන ගන්න එක තමයි දවස පුරාම කරන්නේ. නිසා කවදා හරි තේරුම් ගත්ත දවසක මේ සතිපට්ඨානය. එහෙම නැත්නම් මේ සතියමයි මොකක්වත් නැහැ කියලා එදාට ඔය කාංකා විතරණය කියන එක සැක සංකා ඊතර වීම කියන එක යෝගාචරය යම් මට්ටමකට සිද්ධ වෙනවා. යම් මට්ටමකට සිද්ධ වුණාට පස්සේ ඒ යෝගාචරය අර වැඩේමයි කරන්නේ හැබැයි පෙළඹෙන්නේ ඇදහිීමකින් යුක්තව. වැඩේට පෙළඹෙන්නේ ලෑස්ති වෙලා. ඉතින් ඊට ලෑස්ති වෙලා පෙළඹෙන එකකට සටනක් නැහැ මෙතන. අපි මෙතෙක්කල් පෙළඹුණේ කම්මෝගෝචිකාගෝ කියන ක්‍රමයට. එයි දෝ නොයි දෝ දන්නේ නැති වනවනා ගහන ගහන්න ගහන්න වදිනවා. කවදා හෝ නෑ මේ සතියමයි මේකමයි වෙන මොකක්වත් නෑ කියන ඒ විශ්වාසය එහෙම නැත්නම් විසුද්ධිය ඒකට කියන්නේ කාංකා විතරණ විසුද්ධිය කියලා. ඒ කාංකා විතරණ විසුද්ධිය ඇති වෙන්නේ මේ ලෝකේ කොයි දේ ගත්තත් නාම රූප දෙක විතරයි තියෙන්නේ. ඉතින් එයින් එහාට මේක මොන මොන නම් දුන්නත් ওই නාම රූප දෙක තමයි තියෙන්නේ. ඒ නිසා මොන සිද්ධිය සිද්ධ වුණත් ඒක නාම රූප වශයෙන් වෙලා ගිහිල්ලා හෝ බලන්න පුළුවන් නම්. නැත්නම් ඒක බලනකම් මගේ යුතුයකම ඉෂ්ට වෙලා නැති බව දන්නවනම්. නැත්නම් තටමලා කරන්න තියෙන්නේ මේකයි කියලා දන්නවනම් ඒ යෝගාවචරය සිද්ධියෙන් සිද්ධියට වෙනස්කම් දකින්නේ නැහැ. කොයි සිද්ධියෙත් තියෙන්නේ නාම රූප දෙක විතරයි. කොයි පුද්ගලයාගේ තියෙන ඔච්චරයි. ආන්නේ විදිහට මේ සිද්ධියක මේ නාම රූප දෙක කියන එක බොහොම සරලවට ගත්තොත් එකක් කියලා දෙයක් නැයි ලෝකේ නැහැ. ඒකකයක් නැහැ. අඩු ගානේ දෙකක් එකතු වෙලා හැදිලා තියෙනවා. ලක්ෂ කෝටියක් හැදිලා තියෙන. නමුත් මේක ගහලා කුඩු කරන්නේ කොතනින්ද? මේ ලෝකේ කවදාකවත් ඒකකයක් කියලා එකක් නැහැ. ඒක දෙකක් හැදිලා තියෙනවා. නාම රූප ඊට පස්සේ නාම පැත්ත කියලා කෝටියක් જાති තියෙනවා රූප පැත්ත කියලා කෝටියක් જાති තියෙන නිසා පළවෙනි වශයෙන්ම තේරුම් ගත්තොත් මේක සමவாயක් එකතු වෙලා හැදෙන දෙයක් ඒකකයක් කියලා එකක් නැහැ. එකෙක් කියලා එකක් නැහැ. එකියක් කියලා එකක් නැහැ. හැම දෙයකම කොටස් දෙකක් තියෙනවා කියලා. මේක පුරුද්දුවක්. මේක පුරුද්දපු දෙයක්. මේක වෙන් වෙන්න පුළුවන්. වෙන් වුණාට පස්සේ ওই ඒකකේ නිර්වචනය නැති වෙනවා. ඒකකයක් වශයෙන් දෙන්නේ නිර්වචනය දෙක වෙන් කරපුවාම නැහැ. ආන්න මේ ඥානයේ කොතනකරි ආවොත් යෝගාවචරයට ඒක තමගේ මූල කර්මත්තානේ හරහා එන්නත් පුළුවන්. මම ආස්වාචය කරනකොට නිකන් අත්දැකීමට සම්බන්ධ කරලා කිව්වොත් ආශ්වාසයේ සීතල බව දාන්නවා ප්‍රශ්වාසයේ උණුසුම් බව දාන්නවයි කියලා තමන්ගේ වார்த்தාව ඉදිරිපත් කරන දාන්න යෝගාවචරයක් ඉන්නවනම් මේ උණුසුම් බව රූප ධර්මයක් උණුසුම උණුසුම් බව දන්න එක නාම ධර්මේ ඒක සීතල නෙවෙයි කියලා දන්නවා. ඒක නාම ධර්මේ. ඊට පස්සේ රූප ප්‍රසවාසයට ගියාට පස්සේ මේ ආස්වාසයට ගියාට පස්සේ ඒක සිසිලසයි. සිසිලස කියලා කියන්නේ රූප ධර්මේ මේක උණුසුම නෙවෙයි. ප්‍රස්වාසය නෙවෙයි. උණුසුම මේක තමයි සිසිලස කියලා කියන්නේ ඒකට දාන්න කමට කියනවා. උනාම දන්නවා. ඉතින් මේකෙන් හදාගෙන තියෙන ප්‍රශ්න කන්දරාව දිහා තේරෙනවා මේ යෝගාවචරෝ මේ මෙච්චර සරලව කියන්න හදන දේ හැම දෙයකම දෙකක් කියනවා කියන එකට අනේ ස්වාමීන් වහන්සේ අපිට මේ නාම රූප පරිච්ඡේද ඥානය කියලා දෙන්නකෝ ගෙදර යනකොට ඒකවත් අරගෙන යන්න එපා. නිකන් අපරාධ දවස් පහක් ඉඳලා ඉවරලා නිකම්ම නිකන් යනවර වෙනුවට නාම රූප පරිච්ඡේද ඥානයක්වත් කිලෝ භාගයක්වත් අඩු ගන්න ගෙඩිය ගන්න පුළුවන් නම්. එදී ඔක්කොමලා ඉල්ලනවා නාම රූප පරිච්ඡේද ඥානය. මේක මොනම ගුඪ ධර්මයක්වත් නැහැ. පූට්ටුවක් විතර තියෙන. හැම දෙයකම පූට්ටුවක් තියෙනවා. පූට්ටුවක් දන්නවනම් ගෙඩිය පිටින් බාරගන්න අඩු ගන්න මේ දෙක ලියන්න උත්සාහ කරනවානේ. ලියන්න උත්සාහ කරනවා කියලා කියන්නේ සීද්ධියට බහිනවා කියන එකනේ. ගිටිය පිටින් බාර ගන්නෑ කියලානේ. ආන්න මේ දෙක දන්න දවසේ ආවට පස්සේ අපි මෙතෙක් කල මේ උපයන්න හදනදී නැත්තම් අපි මෙච්චරයි ස්ථිරයි, නිට්ටයයි, සුඛයි, සුභයි කියලා ගත්ත ටිකක් තියෙනවනේ හැම කෙනාටම තියෙන. අන්න කවදා හරි විවේකීව බලන ඔය කියන දේ මේ නිට්ටයයි කියලා ගත්ත දේ, සුඛයි කියලා ගත්ත දේ, සුභයි කියලා ගත්ත දේ, ආත්මයි කියලා දේ ඒකකයක් නැහැ. මේට ඉස්සලා තිබුණු ධර්මවල සර්වචනවාසේ පහළ වෙන්නේ ඉස්සලා ඒ දේවත්වය, බ්‍රහ්මත්වය, එහෙම නැත්නම් ඊර්ෂ්‍යත්වය, ඊශ්වරත්වය ඒකෝ කියන නමේ හඳුනාගත්තා. ඒකේ දෙකක් නැහැ. බ්‍රහ්මයාට දෙකක් නැහැ. මෞංකාර දෙයයන්ට දෙකක් නැහැ. එයා මූලයි ඒකෝ. එයාට හොඳ නරක නැහැ. එයා තමයි සියල්ලෙම මුල. එයාගෙන් තමයි සියල්ලම වෙන්නේ. ඒකෝ බුදුරජාණන් කිව්වා දැන් දෙකක් තියෙනවා. ඕනම දෙක දෙකක් තියෙනවා. ඒ නිසා බ්‍රහ්මයාගේ බ්‍රහ්මයා විසින් මවන ලද දේ වෙනසක් නැහැ. දෙකම නාම රූපයි. ඉතින් ඒක හරි භයානක ප්‍රකාශයක් බ්‍රහ්ම ඇදහිල්ල කරන කෙනාට. දේව ඇදහිල්ල කරන කෙනාට. එහෙම නැත්නම් ඊශ්වර ඇදහිල්ල කරන කෙනාට ඊශ්වරය දෙකක් නැහැ. බ්‍රහ්මයාගේ දෙකක් නැහැ. ਸਰබලධාරි දෙවියන්වහන්සේගේ දෙකක් නැහැ. ඒකෝ කියන නම. ඊට පස්සේ ඒ ਸਰබලධාරි දෙවියන්වහන්සේගේ තියෙන මේ ඒකෝ తত্ত্বය බ්‍රහ්මත්වය එවනම් ਸਰබලධාරිත්වය දෙන විස්තර ඇහුවොත් බය හිතෙනවා ඒ තරම් ගැඹුරු දර්ශනයක් ඒකේ තියෙනවා. හැබැයි ඒකේ තියෙන දෙකට බෙදන්න බෑ. එයා නිර්මාණය කරන හැම දෙයක්ම බෙදිය හැකියි. ඒ මූල ශක්තිය බෙදන්න බෑ කියන එකෙන් තමයි ඒකට ගරුත්වයක් ඇති වෙලා තියෙන්නේ. ඒක දේවත්වයකටපත් වෙලා තියෙන එක ඉහළට ගිහිල්ලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේකේ තියෙන ධර්ම ඥානයක් තියෙන කරන්නලද කෙනෙක් නෑ. ධර්මතාවයක් තියෙන්නේ. ධර්මය කියලා කියන්නේ කිසිම ඒකකයක් කියන එකක් ලෝකේ නෑ. ඕනම දෙයක් කඩන්න පුළුවන්. ඕනම දෙයක් බිඳින්න පුළුවන්. කඩලා බිඳින බලන්න බලන්න බලන් ඒකකයේ තියෙන නිත්‍ය භාවයේ කඩන්න කඩන්න පුංචි වෙනවා. කඩන්න බලන්න පුංචි වෙනවා කියන්න බෑ. කඩන්න කඩන්න පුංචි වෙන පුංචි වෙන්න අනිත්‍ය වෙනවා. එනිසා මේ බුද්ධ ඥානසේ ක්‍රමයට අපි විභජ්‍ය වාදය කියලා කියනවා කඩා බැලීමේ ක්‍රමය. රිඩක්ෂනිසම් කියලා කියනවා. ඕක තමයි විද්‍යාව පහ. විද්‍යාන ඥාන විද්‍යාව කියන එක මිනිස්සුන්ට තේරෙන්න පටන් ගත්තේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ කිසිම දෙයක ධර්මයේ ඥානයේ තියෙන කෙනාට තියෙනවා කිසිම දෙයක ඒකකයක් නැහැ කියන එක. ඒ නිසා විද්‍යාඥයා හැමදේම කඩ කඩ බලනවා. ඒක පෙන්වන්න බෑ දේවවාදියාට. ඒ දෙවියන්වහන්සේ දෙකට කඩලා බලනවා. යෝගාවචරයා මේක කවදා හෝ එක ධර්මයක දැක්කයි කියලා හිතන්නේ. මේ ආශ්වාසය ගත්තොත් සීතල බව සහ සීතල බව දැනීම. ප්‍රශ්වාසය ගත්තාම උණුසුම් බව සහ උණුසුම් බව දැකීම. එහෙම නැත්නම් ආශ්වාසයේ බරට දැනෙනවා බර බව දාන්න. ප්‍රශ්වාසය සහැල්ලුවට දැනෙනවා සහැල්ලු බව දාන්න. මේක දැක්කට පස්සේ මෙයා දකින දකින ආශ්වාස ප්‍රශ්වාසයේ මේ දෙක දකින ගියාට පස්සේ මට තේරෙයි ඉස්සරහට යනකොට මේ සීසීලස කියන එකට තනියම හිට ගන්න බෑ. ඒක සාපේක්ෂයි. පරිසරයේ සීත උණුසුම නම් තමයි ඇතුලේ සීතල දැනෙන්නේ. එතකොට උණුසුම දැනෙන්නේ පරිසරයේ සීතල නම් මේක උණුසුමට දැනෙනවා. ඒ නිසා අපිට දැනෙන සීසීලස නැත්නම් මේ රූප ධර්මය සාපේක්ෂ දෙයක් මිසක් කේවල සීසීල කියලා දෙයක් ලෝකේ නැහැ. ඒ වගේම මේ දැනෙන උණුසුමත් සාපේක්ෂ එකක් මිස කේවල උණුසුම කියලා එකක් නැහැ. එම ආස්වාසය කියලා එකක් නැහැ ප්‍රස්වාසයට සාපේක්ෂ නොවේ. ප්‍රසවාසය කියලා එකක් නෑ ආස්වාසයට සාපේක්ෂ නෙවෙයි. ඒ නිසා මේ හැම එකකම द्वේතාවයක් දෙකක් තියෙනවා. අපේ ඥාණය මේ ධම්මේ ඥානය අර හැම සියලු දෙයක්ම මේක එක පැත්තක් බලලා ඒකත් එක්ක දීර්ඝ කතන්දර ගොතන එකක් තියෙනවා. කවදාකවත් මේ දෙක දැකපු කෙනෙක් කතන්දර ගොතන්නේ නැහැ. මොනම දෙයක් නැහැ මේකේ. එක පැත්තක් දැකපු එක නෑ ඒ දැකපු දේ අල්ලගෙන පුදුමාකාර විදියට ඒක ඒකෙන් සමස්තය හදන්න හදනවා. ඒ සමස්තය හදන්න හදන්නේ ආංශික දැකීමක් තියෙන එක නම් පමණයි. සමස්තය දැකපොක හද දැකපොකෙන අට සමස්තය හදන්න දෙයක් නැහැ. ඒ නිසා අපි යන්න ඕනේ ආනාපාන සතියෙන් හෝ වම දකුණෙන් හෝ පිම්බීම හැකිලිමින් හෝ හිතෙන් හිත දාලා ආස්වාස් ප්‍රසවාස දෙක තේරුණා හොඳයි කොහොමද ආස්වාස් ආස්වාස් බව දන්නේ කොහොමද ප්‍රසවාසය ප්‍රසවාසය බව දාන්න. ඒ කියන්නේ ආස්වාසිය තේරුණාට කමන්නේ. ඒක ප්‍රසවාසය නෙවෙයි කියලා දන්න අන්වේ ඥානය පහළ වෙලා ඒක ප්‍රකාශ කරගන්න බැරි නම් දැක්කයි කියලා වැඩක් නැහැ. ඒක ගොළුෙක් දැකව හීනයක් වාගේ. ප්‍රකාශ කිරීමේ එන්නේ ඒ ඉස්ලාම දවසේ මට මතකයි ආනාපාන සති පොත ලියනකොට ලොකු ශාමින්නාන්තේ කියනවා හොඳයි. ඒ යෝගාවචරයට අවවාදයක් දෙන්න ආස්වාසේ බේනවනම් ඒක ආස්වාසේ බවත් ප්‍රස්වාසේ නොවන බවත් දැනගන්නේ කියලා. මේ ප්‍රස්වාසයේ නොවන බව දැන ගැනීම අර කොච්චර ආලෝකයක් වටනද බලන්න ආස්වාසයේ ආස්වාසයේමයි කියන්නේ ඩික්ෂනරි එකේ තුනේ ඉලක්කම අහපුවාම කියනවා දෙකට එකක් එකතු වෙච්චාම හැදෙන ඉලක්කම කියලා. මුතන් තුනේ ඉලක්කම මොකෙන්ද විස්තර කරන්නේ? හතරෙන් එකක් අඩු කරපාව ලැබෙන ඉලක්කම. ඒකේ සංසන්දනාත්මකව දුන්නේ නැත්නම් විචිත්‍රත් නැහැ වැටෙන්නෙත් නැහැ. ඉතින් ඒ අන්වේ ඥානේ නැතුව ලදරුවා හිටියට ධම්ම ඥානයේ ලදරුවා දන්නේ නැහැ. ලදරුවාට තීරුමක් ඇත්තේ නැහැ මේ අසහනය කියලා දෙයක් ලෝකේ තියෙනවා. ඒ අසහනයට සාපේක්ෂව අසහනේ නැති තැනකුත් තියෙනවා. අසහනයට සාපේක්ෂවයි අසහනේ නැත්තනි ලස්සනක් තියෙන්නේ. අසහනේ නැතුව අසහනේ නැතිකමේ කිසිම වටිනාකමක් තියෙනවනේ පොඩි එකට වටිනාකමක් තියෙන්නේ බෑ. පොඩි එකා එන හැමදාම එතන ඉන්න බෑ. අම්ල දාතර තූට යන කිරි දීලා දෙන්නේ නැතුව පොඩි එකා පොඩි විදිහටම තියන්න බෑ. ඒ නිසා මේ අපේ තියෙන අසහනයේ වටිනාකම දන්නේ නැති මිනිහට කවදාකවත් අසහනෙන් ගැලවීමක් නැහැ. ඊ අසහනේ එන්නේ හේතුඵල ධර්මයකින් කියලා දන්නවනම් ඒ කවදාකවත් අහින් ගහින් ගිඩින්න වගේ නැහැ. Taman වෙත පැමිණෙන අසහනයක් තියෙනවනේ Taman වෙත පැමිණෙන ආතතියක් තියෙනවනේ. තමන් වෙත පැමිණෙන නුරුස්නා ගතියක් තියෙනවානේ. තමන් වෙත පැමිණෙන තමන් කෙරේ තියෙන විවේචන තියෙනවානේ. ඒ පැමිණෙන හැම එකක්ම එනකොට කියන්න ඕනේ බුදුහාමුදුරුවෝ ඉන්නේ ඕක තියෙනවනම් ඕකේ අනිත් පැත්ත තියෙනවා. ඒසයි ඉස්සල්ලාම මේ අසහනේ බාර ගන්න. අසහනේ බාර ගන්න බැරි මිනිහට ඒකම අසහනයක්. එච්චරයි අද තියෙන වෙලා තියෙන්නේ. ඒකයි අද තියෙන අසහනේ. ඒ නිසා අසහනේ ප්‍රමාණ කරන්න පුළුවන් නම් අසහනේ දන්නවනම් ඒ මනස සරුවඥයි. මට මෙච්චරක් අසහනේ තියෙන කිසිම කෙනෙක් කැමති නැහැ අසහනේ ප්‍රමාණ කරන්න. ඒගොල්ලෝ කියන්නේ මේ අසහන නැති කරන්න හදන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම මේ ධර්මයේ ඥානෙ පෙන්වන්නත් ඉස්සර වෙලා මේ අනාගත කට්ටියට මේ නාකියන්ට නාකිච්චන්ට වගේ කට්ටියට කියනවා මොකක්වත් නැති මධ්‍යස්ථ දෙයකට හිත දාලා පොඩ්ඩක් පුරුදු කරපන් වගේ කියලා. ඒක අමාරුයි. ඒ තරම්ම හිත මේ සැප සම්පත් හොයන ගිය කෙනාට ආනාපානෙ වගේ හොඳත් නැති නරකත් නැති දෙයක දාලා පුළුවන් තරම් කියනවා එක විනාඩියක් දෙකක් තුනක් හතරක් මේ ආනාපානෙ තියන්නේ කියලා. ඉතින් තියන්නම බෑ මේකට සද්ද බාධා එනවා. හිචිලි බාධා එනවා. වේදනා බාධා එනවා. රූප බේනවා. නානා ප්‍රකාර දේවල් වෙනවනේ හරිය. ඒක ඇත්ත. ඒක බුදුහාමුදුරන්ට ඉස්සරහට පරිේශණය ගෙනියන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටිකක් ඒක. දැන් කියනවා දැන් උඹට ආස්වාද ප්‍රසවාසයේ ඉන්නකොට ආස්වාද ප්‍රසවාසයේ ආස්වාසිනුට ප්‍රසවාසයේ නෙවෙයි කියන තරමට ඥානයක් ඇතුව ගත කරන කෙනෙකුට දැන් වේදනාවක් ආපුවාම දැන් මේක අසහනය මේක සහනය මේ දෙක මේ දෙකෙන් ඕනේ දෙයකට Tamanට යන්න පුළුවන්කම තියෙනවා නම් ඒක ලොකු වාසනාවක් නේ මේ පැත්තේ තියෙනවා දුක් දෙන්නා වූ හිතවිලි කන්දරාවක් කියන්නේ මේ පැත්තේ තියෙනවා මධ්‍යස්ථ හැඟීමක් දෙන හුස්ම ආස්වාසේ. දැන් මේ යෝගාවචර කවදා හරි භාවනා කරලා කරලා කරලා කමඨාන සුද්ධ කරන සුද්ධ කරගෙන ශබ්ද කරදර මැදත් ආනපාන තියෙනවා. වේදනා කරදර මැදත් බැලුවොත් ආනපාන තියෙනවා. හිතවිලි කරදර මැදත් ආනපාන තියෙනවා. දැන් මේ දෙක මෙහෙම තියදී ඇයි මගේ හිත මේ වේදනාවටම යන්නේ? ඇයි මගේ හිත මේ සද්දෙටම යන්නේ? ඇයි මගේ මේ හිත හිතවිලි වලටම යන්නේ ඇත්තටම යනව නෙවෙයි. අපි නිතරම ඒක ගැන කතා කරන්න කැමතියි. ඒකට පොර දාන මෙන්න මායя. මේක තමයි කෙලස් කියන්නේ. ඒ වෙනුවට මේ ආනාපානෙ තියෙන හරිම කරදරයි අප්පා ආනාපානෙ යන මේ සද්දෙමද ඒත් ගිහිල්ලා බැලුවොත් නම් ආනාපානෙ මට පිටුපාල නැහැ. පිටුසිතුමක් වගේ මාදේශ බලාන ඉන්නෝ කොච්චර වේදනාවක් තිබුණත් ආනාපානෙ තියෙනවා කියලා. මේ කරදර වේදනා හිතවිලි බාධක මැද ආනපනෙ තියෙනවා කියන එක කියන්න තරම් යෝගාවචරයට එල්ලයක් තියෙනවා. යෝගාවචරයට මානසිකාරයක් තියෙනවා. යෝගාවචරයට පෙරදක්මක් තියෙනවා. එයාට තීරුම් ගනීවි මේ සහනය සහ අසහනය කියන එක හැම චිත්තක්ෂණයකම තියෙනවා. බුදුරජාණන් වහන්සේටත් ඔහොමයි තියෙන්නේ දේවදත්තටත් ඔහොමයි තියෙන්නේ. දේවදත්ත කතා කරන්නේ වැරදිච්ච පැත්ත බුදුහාමුදුර කතා කරන්නේ කට කැපුවත් හොඳ පැත්ත විතරයි. ඒ නිසා ඒකට බුදුහාමුදුරෝ කියනවා දේවදත්ත කතා කරන්නේ හැම වෙලාවෙම වැරදිච්ච ගැන පෙරදිච්ච ගැන විතරයි. ඒ නිසා අපි නිතරම අදහන්නේ බුදුහාමුදුරන්ට දේවදත්තද කියලා සාධාරණ සැකයක් තියෙනවා. කතන්දර ගොතනොයි කියන්නෙම ෆැබ්‍රිකේෂන් කියන්නේම මේ කුණු ටික අල්ලගෙන වැරදිච්ච ටික අල්ලගෙන ඒකම කිවක ඉන්නවා. අපි මේ අවුරුදු ගාණක් භාවනා කරන දවසේ බෑ මෙච්චර ගාණක් භාවනා කරලා මෙච්චර කරදර තියේදිත් මට ඕනේ නම් අසහන ඇති දෙයට යන්න පුළුවන් කයට ආස්වාද ප්‍රසවාසයට සක්මන් කරන වමතන කියලා මෙන්න මේක ගැන විතරක් කතා කරන මිනිසෙක් ඉන්නවයි කියලා හිතන්නේ. කතා කරන්න දෙයක්වත් නැහැ. එයා නිවන් දැකපු මිනිසෙක්. එචා නිවන් දැක්කයි කියලා මේ සද්ද වේදනා හිතවිලි නැති වෙනවා කියලා හොඟ දෙනෙක් හිතාගෙන. නෑ ගාලල්ලා ඒව තිබුණාට කනකට ගන්නෑ. හිත කරදර ගන්නෑ. මෙච්චර තියෙද්දිත් මට දැන් ආනපන බලන්න පුළුවන්. මට මෙච්චර තියෙද්දි ඉඳගෙන නිර්වාදන ගන්න පුළුවන්. මට මෙච්චර තියෙද්දි සක්මන් කරන්න පුළුවන් තැන කියලා දන්නවනම් ධම්මේ ඥානය තමයි මම දැන් මම ඉන්න තාක්කල් මේ කයෙන් තොරව ඉන්න බෑ. නිසා මේ කයේ ඉරියව්ව බලනකොට ඒක ධර්මයක් තියෙන. ඒකේ හේතුඵල ධර්මයක්. ඒ තියේදී මේ කුණු කන්දල් ගැන කතා කරන එක මේ වගේ ප්‍රවෘත්ති හදන එක කතන්දර ගොතන එක තමයි මේ අකුසලයේ කියලා කියන්නේ. මේ දෙක වෙන් කරලා ඕනම දී ඇති චිත්තක්ෂණයක සාන්තිය මෙතන තියෙනවා. ඒකාග්‍රතාවයේ තියෙනවා. සතිය තියෙනවා. ඒක ගැන අපි කතා කරමු. ඒක ජීවිත බුද්ධියක්. ඒ වෙනකොට කරදර නැති කවුරක්වත් මේ ලෝකේ නැහැ. ඉන්න හරියක් කතා කරන්නේ කරදර ගැන විතරයි. ඒ නිසා මම වගේ බලා ගන්නවා ඒක කරදර කරන කතා කරන්න වෙනවනම් පුළුවන් තරම් අඩුවෙන් කතා කරලා හැකිතාක් නැවත නැවත නැවත නැවතත් ඒ හිතේ ප්‍රകൃතියට දැන් සතියට සමාධියට අසහනේ නැත්තන්ට ආතතිය නැත්තන්ට මට යන්න තියෙන ඉඩ සලකා බලන මිනිසෙක් ආවොත් අන්නේ ඉඩ සලකා බැලීමේ රචනය තමයි ලෝකේ ශ්‍රේෂ්ඨම රචනය. ඒක ඒක විශාල ජනතාවකට උදව්වක් ඇති කරනවා. කොච්චර කරකොල ඇත ඇරියත් මූ යන්නේ මෙතෙන්. ඒක හරියට උතුරු කට්ටට පයින් ගහුවාම කොච්චර කරකුණත් කරකිලා ඉවරලා උතුරට යනවා. ඒක මේ උතුරු කට්ටේ ගුණයක් නෙවෙයි. ඒක තමයි අන්වේ ඥානයේ තියෙන මනුස්සයාගේ තියෙන වටිනාකම. එයා දන්නවා ධර්මයේ හැම වෙලාවෙම Taman ළඟ ඉන්නවා. අපි ඒක අසරණ කරලා අකුසල සමාපත්තියක ගත කරන්නේ වැරදිච්ච ගැන පැරච්ච ගැන කටවුල් කර කර අරයට මෙයාටයි SMS ගායි කතා කරයි ලියුම් ලියයි චිත්‍රපටි හදායි නව කතා හදායි ටෙලිග්‍රාම හදායි කුණුහරුප වැඩි වෙන්න වැඩි වෙන්න කට අරගෙන බලන්නේ. ඒ බලන හැම වෙලාවෙම වර්තමානයේ නැති කරගන්න. නමුත් කොච්චර හිත නන්නත්තරුණත් ඕන වෙලාවක වර්තමානට එන්න තියෙන පාර ජීවිත බුද්ධිය. එච්චරයි. ඒක ගැන විතරක් කතා කරන කෙනෙක් ඉන්නෝ නම් හිතන්නේ කොච්චර ශ්‍රේෂ්ඨද කියලා එයාගේ නිකුත් වෙන කම්පන වේග එයා දෙන පාඩම පොඩි කාලේ අපි හිටියේ එතන පොඩි දරුවෙකුට ස්පීන් නැහැ කියලා කතා අතප්පයක් කරනවා කියලා එලිමෙන් දන්නේ මොකද එයා දන්නේ නැහැ නේ අතපය සම්පූර්ණලා ඉපදෙනවයි කියලා එයා දන්නේ මයිලට මට තියෙන එක විතරයි මම එදත් කිව්වේ මේ මිනිස්සෙක් එදා YouTube එකේ කතා කරනවා අත් දෙකක් නැහැ කකුල් දෙකක් නැහැ එක කකුලක් තියෙනවා කුකුල් කකුලක් විතර එකක් කූපෙන්ලා කතා කරලා මෙන්න මෙච්චරයි මට තියෙන්නේ. hina වෙවි ඉඳලා හොඳ නෑම්බියෝටික්කට ටෝක් එකක් දෙනවා. ඊට පස්සේ ඕගොල්ලෝ දන්නද මේ කවුතපය කකුල් නැති නිසා මට ඉගෙන ගන්න ඕනේ නෑ. ඒ නිසා මට පේල් වෙයි කියලා ප්‍රශ්නයක් නෑ. ඉස්කෝලේ යන්න ඕනේ කියලා ප්‍රශ්නයක් නෑ. මම මොන වගේ ගෑණියෙකුට හස්බන්ඩ් කෙනෙක් වෙයිද කියලා අහනවා. ඒ නිසා මම ගෑණියෙකුට සන්තෝෂ කරන්න ඕනේ කියලා මට කිසිම දෙයකට වියදමක් නැහැ. ඉතින් මිනිස්සු අහනවලු උඹ ඉන්නේ සන්තෝෂෙන් කොහොමද කියලා. මොකද අතපයින් තියෙනවා. අත බය නැතිවම no hands no legs no tension අර කිල්ලෝ ටික පුදුම විදිහට අඬන්න පටන් අර ගන්නවා අපි මේ මොනවා ඉල්ලගෙනද දඟලන්නේ අපිට ලොකු අධ්‍යාපනයක් නැහැ කියලා අපිට හොඳ ලස්සන හස්බන්ඩ් කෙනෙක් නැහැ කියලා නමුත් අතපය නැත්තම් ටෙන්ෂන් නැහැ අර මනුස්සයව හග් කරගෙන සිප්ප වැළඳගෙන ඒ කිල්ලෝ පුදුම විදිහට කල්පනාට වැඩනේ ඊට පස්සේ කියනවා ඕගොල්ලෝ විතරක් නෙවෙයි පොඩ්ඩලමින්ටත් කතා කරනවා. මම රාජ්‍ය නායකයන්ටත් කතා කරනවා. මගේ සතුටට ප්‍රශ්නයක් නෑ අතපය නෑ කියලා. ඌ ස්විමින් pool එකට ගිහලා බල්ටියක් ගහලා පැනලා පෙන්නනවා වතුරට. රෝද පුටුවක් උඩින් ඉඳලා ෆුට්බෝල් ගහලා පෙන්නනවා. කකුල් තියෙන කට්ටියට ඊටට ගොඩාක් දේවල් තියෙන ආසානෙටපත් වෙන. නමුත් මේ රහස දන්න මිනිස්සයාට අපිට කොච්චර දේවල් ලැබිලා තියෙනවද කවදාවත් ලැබිච්ච දේවල් ගැන අපිට කිසිම තැකීමක් නැහැ. ධර්මයේ ඥාණයටත් නැහැ. නැති දේවල් දෙනකම කතා කරන්නේ. නැති දේවල් ගැන අපි හටම් කරනවා. ඉතින් ඒක නිසා මිරි වැඩි දඟලක් ඉල්ලා ඇඬීමේ දෙපා නොමැති ඔබ දකින්න තුරා. කුංකුමාංජනේ ඉල්ලා ඇඬීමේ දෙයස් නොබැති ඔබ දකින්න තුරා. ඉතින් අපිව දැක්කට අපිට මතක හිටින්නේ නැහැ. පොඩි දරුවෙක්ගේ තියෙන මේ ධම්මේ ඥාණය එහෙම නැත්නම් ඒ ළමයිගේ තියෙන මේ ප්‍රകൃතිය අහිංසක ගතිය එළම දන්නේ නැති නිසා එළමට ආනිසංශයක් නැහැ. අපි දැන් ඉන්නේ ඒක ගෙවම් කරලා යම් ප්‍රමාණයකට මාන්නයක් අපි ඇති කරගෙන. යම් ප්‍රමාණයකට අපි මම ආයනයක් ඇති කරන. යම් ප්‍රමාණයක වස්තු කොටසක් මගේ කියාගෙන ඉන්නේ. ඉතින් ඒ ප්‍රමාණයට අසහනෙ තියෙනවා. එච්චර ඒ ඒ සමාන ඒකේ කෙටි කෙටිම සම්බන්ධයි. ඊට පස්සේ මේක අතහැරියොත් නැවතත් ළමෙක් වෙනවා. නැවතත් අහිංසක වෙනවා. ඉතින් අතාරින්න ඕනේ නැහැ. ඒක දන්නවනේ හරිනේ. අතාරින්න ඕනේ නැහැ. අතාරින්න බෑ. ඔය කොච්චර කෙරුවත් අපේ කර්මානුරූප අපිට ලැබෙන්න ඕන වස්තුව ලැබෙන. නමුත් අපි දන්නවනම් අල්ලගත්ත ප්‍රමාණයට අසහනෙ වැඩි. නමුත් ළමයා කිසිම දෙයක් ලබා ගන්න නැතුව අම්මගේ ආදරය ලබනවා, රට්ටුන්ගේ ආදරය ලබනවා, කැම කෙනෙකුගේ අසහනෙ ළමයි දිහා බලනකොටත් නැති වෙනවා. ඒ නිසා අපිට ආපහු යන්න පුළුවන් හිතෙන්ද වර්තමාන මොහොතේ. එළව සිටි අවස්ථාවේ ඒක වළක්වන්න කවුරක්වත් නැහැ. ඉතින් ඒකට ඔච්චර ඉඩ තියේදී ඒකට බාධා කරන සද්ද ගැන වේදනා ගැන හිතවිලි ගැන කතා කරන්න ගියාම අකුසල සමාපත්තිය හිද්ද වෙන කියලා දන්නවනම් අපි මිනිස්සුන්ට මොන විදිහේ උපදේශයක් දෙයිද? අපි මිනිස්සුන්ට මොන විදිහේ තෑග්ගක් දෙයිද? අපි මිනිස්සුන්ට මොන විදිහේ සුබ වැතීම සුබතයි? අපි ගන්න හැම සුබ වැතීමක්ම සාපයක්. අපි දෙන හැම තෑග්ගක්ම මිනිසයාට පොලිඩෝල් බෝතලයක් වගේ එකක්. අපි දන්නේ නැහනේ. අපි දන්නේ නැහනේ මොකද්ද සාන්තිය කියන්නේ කියලා. අපි දන්නේ නැහනේ ආතතිය නැත්තනේ කියලා. නමුත් ඒක ඉච්චරම ගැඹුරකට දාගන්න එපා. දන්නේම නැහැ කියලා පුංචි කාලේ තිබිච්ච දෙයක්. නිසා භාවනා කරනකොට යම් වෙලාවක අපි අර මධ්‍යස්ථ අරමුණක් අරගෙන ඒක දිහා හොඳට විස්තර සහිතව බැලුවොත් බලන්න බෑ මොකද ඒකෙන් අපිට ලාභ සත්කාර සම්මාන සිලෝක නොලැබෙන නිසා. ඉතින් බුදුහාමුදුර ගැන හිතලා හරි අපි හිතමු ආස්වාස් ප්‍රස්වාස් දෙක දැක්කයි කියලා. දැක්කට පස්සේ ආස්වාසෙත් නාම රූප විතරමයි තියෙන්නේ. ප්‍රස්වාසෙත් නාම රූප විතරයි තියෙන්නේ. පිම්බි මහැකිලෙන් බැලුවත් ඔච්චරම තමයි. ඒ නිසා පිම්බි මහැකිලෙන් පෙන්වන භාවනා මධ්‍යස්ථානයේ ආනාපානෙ පෙන්වන භාවනා මධ්‍යස්ථානයේ ඉස්සල නිවන් දකින්න පුළුවන් කියලා කතාවක් නැහැ. එහෙම නැත්නම් ආනාපානෙ වෙන්නේ කට්ටිය කලින් නිවන් දකින්න පුළුවන් කතාවක් නෑ. අපි කවදා හරි මේක දැක්කනම් ඒක දැක්කට පස්සේ ඒකේ නා මේ ආනාපාන හිත ගිය කෙනා ගත්ත කෙනා ඒක හොඳට විස්තර කරගෙන විස්තර කරන විස්තර කරන ගියොත් එහෙම නැත්නම් ආනාපානයේ විපරිණාමය බලන්න වෙනස් වීම දකින්න අදහස් කරගෙන මොන 18 පාලි නැටුවත් මොන බහුරු කෝලම් පෑවත් මේ ආනාපානයේම විවිධ හැඩතල ඔක්කොම මම දකින්න ඕන කියලා ගියොත් එයාට තේරෙන්න පටන් ගන්නවා බලන බැල්මට ආස්වාස් ප්‍රසාර දෙක සම වුණාට ඒක දිහා බලන ඉන්නකොට ආස්වාද ප්‍රසාද දෙකේ සමානකම් විසම විසමකම් නැති වෙලා දෙක සමාන වෙන්න පටන් ගන්නවා. ඒක ඕනම කෙනෙකුට සිද්ධ වෙන එකක්. අපි මේ දෙකට වෙන් කරගෙන පටන් ගන්නපු දේ මේ නාම රූපෙට අනපන කියන ආස්වාසි කියන මේ නාම රූපයට ප්‍රසවාසි කියන. ඉතින් අපි මේ දෙක වෙන් කරන මේක ආස්වාසි කියලා මෙනෙහි කරනවා මේක ප්‍රසවාසි කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කරමින් කරමින් යන්න ගියාට පස්සේ මේ දෙකේ ආස්වාස ප්‍රස්වාස දෙකේ කියන මේ නම සහ සංඥාව දිය වෙලා දෙකම නාම රූප බවට වැටෙන්න පටන් ගන්නකොට මේ දෙකේ තියෙන සමානකමක් පේන්න පටන් ගන්නවා. මේ දෙක ආරම්භයේදී නම් ආස්වාසේ නාම රූප ප්‍රස්වාසේ නාම රූපට වෙනස්. එකිනෙකට අත්‍යන්ත ලක්ෂණ වෙනස් වෙනවා. පච්චත්ත ලක්ෂණ වෙනස් වෙනවා. බල බල ඉඳ ඉඳ ඉඳ ඉඳ වෙන්නේ දෙකම නාම රූප බවත් මේ ආස්වාසයෙන් ප්‍රස්වාසයේ වෙන් කර ගැනීමේ හඳුනා ගැනීම හැකියාව හුදු සංඥාවක් පමණක් බවත් ඒ සංඥාව පවතින්නේ එකම දේ බොහෝ වෙලා බලා හිටියොත් බොහෝම සුළු කාලයයි ඊට පස්සේ සංඥාව නැති වෙලා ආස්වාද ප්‍රසආස දෙකේම මේ නාම රූප ගතිය වැටෙනවා ඒ කියන්නේ දෙක අඳුර ගන්න බැරුව යනවා. දෙකේ සමානකම් වැටෙනවා. වෙන වෙන විදිහට කියනවා ආස්වාසිය ආස්වාස වශයෙන් මෙනෙහි කරාට ප්‍රසවාසය ප්‍රසවාසය මෙනෙහි කරාට මේ දෙක වෙන් කරන්න බෑ දෙකම සමාන වෙනවා. මෙතෙන්ට එනකොට යෝගාවචරයට මේ ආනාපානේ පේනවනම් උණුසුමක් සිසිලසක් කම්පනයක් චංචලයක් බරගති සහැල්ලු ගති ඒක දිහා බලාගෙනකොට ආනාපානයෙන් පිට තමන්ගේ කයෙත් කම්පන චංචල ගති උණුසුම් සිසිල් ගති මේ එහෙම නැත්නම් චලන ගති බරගති හැල්ලු ගති තේරෙන පටන් ගන්නවා. දැන් මේ එක ආනාපානයක් දිගේ ගිහිල්ලා යම්තන් ඥානේ වැඩෙනකොට එහෙම නැත්නම් ඒකම ඇසුරලා ඥානේ වැඩෙනකොට ඒ ආනාපානය වගේම ඒ ඥානය හරහා මේ කය දිහා බලනවනේ පේන්න පටන් ගන්නවා. එතකොට මේකෙත් පේන්න පටන් අර ගන්නවා උණුසුම් ගති, කම්පන ගති, චංචල ගති. ඒක යෝගාවචරය මේ මගේ කය කියාගෙන හිටපු එකට, එහෙම නැත්නම් මේක මට පාලනය කරන්න පුළුවන් කියපු එකට, මේක සුබයි කියපු එකට බරපතල අභියෝගයක් කරනවා. එනිසා ඉඳපු ආත විශ්ව වෙන පටන් ගන්නවා, බෙල්ල නැමෙන්න පටන් අර ගන්නවා, තද වෙනවා, මූණේ කූඹි දුවනවා, තෙමෙනවා, නලියනවා, নানা ආකාර දේවල් වෙනවා. ඉතින් මේ යෝගාවචරයට මේ ආස්වාස් ප්‍රසවාසයේ දිගේ බොහෝ වේලා හිත පවත්තලා බොහෝ සත්‍ය පැවැත්වීම නිසා ආස්වාස් ප්‍රසවාසයේ විස්තර දැකීමේ හටගත් ඥානය හරහා මේ මුළු කයේම <clears throat> යම් ප්‍රමාණයකට පාලනය කරගන්න බැරි මීමැති පොදියක් වාගේ ගොජයක් වාගේ උතුරන වතුර එකක් වාගේ පේන්න පටන් අර ගන්නකොට මේ යෝගාවචරයට මේකට අනුග්‍රහ කරන්න නම් බාධා කරන්න නැතුව මේක වැරදීමක් නෙවෙයි කියලා දැනගන්න නම් ඒ යෝගාවචරයට මේ අන්වයේ ඥානය කියන එක නැත්නම් ණය විපස්සනාව කියන එක තර්ක ඥාන කියන එක ඒ වෙලාවට ආදාර කරන්න ඕනේ ඒක ඇත්තටම චින්තාමය ඥානය. ඒක මීට කලින් අහපු දෙයක් අනුව ඇතිවිල චින්තාමය ඥානය. ඒ ඥානෙ මෙතෙන්ට ආවේ නැත්නම් ඒත් පරාදයි. මෙතෙන්ට භාවනා දියුණුවෙන් ඉස්සලා චින්තාමය ඥානයවොත් ඒත් පරාදයි. මෙතනදීම හරියට ඒ චින්තාමය ඥානය ඇවිල්ලා කිව්වොත් ආස්වාස් ප්‍රස්වාස කියලා ඉන්නේ නාම රූප කය කියන්නේත් නාම රූප. ඉතල අපි හිතන්නේ ආනාපා ආස්වාසේ නාම රූප ප්‍රස්වාසේ නාම රූප දෙකක් වෙන් කළ දැක්වෝ යෝගාවචරය. පහු වෙනකොට තේරුම් ගන්නවා ආස්වාසෙත් නාම රූප ප්‍රස්වාසෙත් නාම රූප. ඊට පස්සේ තේරෙනවා මුළු කය කියන්නේත් නාම රූප. ඉතින් ඒක ඔක්කොම පටලවා ගන්න නැතුව මෙහෙම කරන්න පටන් අරගත්තොත් අර තීරණ පටන් අර ගන්නවා. ඒ ඥානේ තහවුරු වෙනවයි කියලා කියන්නේ එහෙම නැත්නම් ඒ ඥානේ මුල් බැස ගන්න එක කියන ධම්මටිති ඥානේ කියලා නැත්නම් සතිපට්ඨාන කියලා කියන සතිය ස්ථාපිත වෙනවයි කියලා උනාට පස්සේ තේනවා දැන් මම මෙතන ඉඳගෙන භාවනා කරනවා මට පේන ආස්වාසෙත් තියෙන නාම රූප ප්‍රස්වාසෙත් නාම රූප ඒක හොඳටම කරදර කරන්න නැතු එක එහෙමයි කියලා නැත්නම් ආස්වාස ප්‍රස්වාසයේ වෙනස නැති උනායි කියලා කලබල වෙන්නේ නැතුව සිනි උනායි කියලා කලබල වෙන්නේ නැතුව තුනි උනායි කියලා කලබල වෙන්නේ නැතිනොට මුළු කය පුරාමත් මොනවද මීමැසි පොදියක් නටනවා කියලා දැනගත්තාම රට කවදා හරි තේරුණොත් දැන් මං ඉස්සරහින් දෙකේ ඉන්න මිනිස්සයා නලියනවා. ඒ මනුස්සර කිසිම භාවනාවක් හරි ගිහිල්ලා නැහැ. එයා දඟලන නෝත් එයාටත් කවදා හරි මං බලන බැලුවට බැලුවොත් එයාගේ කයෙත් නාම රූප පමණයි තියෙන්නේ. මගේ මෙහෙමනම් මේකෙත් එච්චරමයි. එයා කොහොම කරකෝ පිළිගන්න එකක් නැහැ. එයා කියනවා මට මේ ඉඳගෙන ඉන්නවත් බෑ මට සද්ද කරදරයි වේදනා කරදරයි හිතවිලි කරදරයි ඉඳගෙන ඉන්නත් බෑ මේ කවදද පැය ඉවර වෙන්නේ කියලා මිනිස්සයා බලන ඉන්නේ. නමුත් අර මේ එක තැනක අත්දැකීමක් ලැබුව කරපින තමන් ඉස්සරහින් මිනිස්සයාටත් දැනගත්තත් නොදැනගත්තත් ඒකේ තියෙන නාම රූප විතරයි. දැන් මම මෙතන ඉඳලා කල්පනා කරපුවා මම ඊයේ මේ වෙලාවෙ වෙන හිතුවොත් ඒ වෙලාවේ මට මෙහෙම ඥානයක් තිබුණේ නමුත් ඥානෙ නැති වුණාට තිබුණේ නාම රූප විතරයි. ඒ වගේම හෙට මේ වෙනකොට මම ගෙදර ගිහිල්ලා වෙන වැඩකේ දෙන්න පුළුවන්. මට මේක වතරම් එකලසක් නැහැ. හැබැයි හෙටටත් මම බැලුවත් මට ඒක එල්ල වෙලා ආවත් මේතන තියෙන නාම රූප විතරයි කියලා තේරුනොත් ඒතරට තේන මේ පැවැත්මට මේ නාම රූපයගේ පැවැත්මට මමෙක් අවශ්‍ය නැහැ කිය. කෙරුමෙක් අවශ්‍ය නැහැ. නේවාසිකෙක් අවශ්‍ය නැහැ. විදායක ශක්තියක් අවශ්‍ය නැහැ. ඒක පවතින්නේ තන්නිකර භව ගමන හරහා. ඉතින් මේ හරහා මට යම් වෙලාවක ආතතියක් ආවනම් මේ නාම රූප පිළිබඳ ආශාවක් පහළුනොත් විතරයි ආතතිය මේ නාම රූප අරයාගේ නාම රූප වලට මගේ එක ලොකුයි කියලා හිතුණා නම් මාන්නයක් ආවන විතරයි ආතතිය වෙන්නේ. නැත්නම් මේක කෙරුම මමයි කියලා හිතුවනම් එහෙනම් ආතතිය. මෙතන තියෙන පැවැත්ම. මේ විදිහට බැලුවොත් දැන් පේන. හැබැයි හෙට මට පේන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් පේන්නේ නැතුනොත් තමයි තියෙන්නේ. මං ඉස්සරහින් මනුස්සයා මට වැඩිය රහත් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් පෘථග්ජනෙක් වෙන්න පුළුවන් රහත් උනත් නාම රූප නාම රූපමයි නාම රූප කවදාකවත් රහත් වෙන්නේ නැහැ කවදාවත් නැහැ ඒ වගේම නාම රූප අකුසල් කරන්නේත් නැහැ නාම රූප පෘථග්ජන වෙන්නේත් නැහැ නාම රූප නාම රූපමයි මේකට නිදර්ශනයක් කියනවා මං හිතන්නේ එතකොට ටික ටික තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා සුදු ආලෝකය අරගෙන ප්‍රිස්මයක් කරා එහා පැත්තෙන් බැලුවොත් ෂඩ්වර්ණ රශ්මි බවටපත් වෙනවා. එතකොට නැත්තම් වතුර බිඳුවක් කරා ගිහිල්ලා හරියට ඒ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් ඒකේ ෂඩ්වර්ණ රශ්මි පීදෙනවා. ඉතින් කවුරු හරි දැනගත්තොත් මේ සුදු ආලෝකයේ තමයි මේ හයක් වර්ණ තියෙන්නේ. ඒ නිසා වර්ණ වලට අපි ප්‍රිය කරාට ඒක නැවත එකතු වෙලා සුදු ආලෝකයේ આવොත් ඒකට තෘෂ්ණා කරන්නේ නැහැ අපි. සමස්තය දැක්කම තෘෂ්ණ කරන්නේ නැහැ. වර්ණ දැක්කොත් එක එක එක එක ඉතින් ආර්ය පිරිමි බබාලට නිල් පාට දෙනවා ගෑනු බබාලට රෝස පාට දෙනවා ඉතින් নানা ප්‍රකාර සෙල්ලන්නේ මෙතන තියෙන්නේ හැබැයි මේ ඔක්කොම ඇවිල්ලා තියෙන සුදු පාටෙන් කියලා කවදා හරි දැක්කොත් ඕනම වෙලාවක ප්‍රිස්මයක් කරා දැම්මොත් මේක පෙන්වන්න පුළුවන් කියලා දන්නවනම් දියකම් බිඳුවක් කරා පින බිඳුවක් කරා මේක පෙන්වන්න පුළුවන් කියලා දැක්කොත් කවුරු හරි ඇවිල්ලා මේ වාට මම වර්ණසංගල කලර් සෙපරේෂන් එකක් නැත්නම් වස්න විශ්ලේෂණයක් කරලා පෙන්වන්නේ කොඩක මැජික් එකක් නැහැ ඔය කහ සුදු පාට ආලෝකය තමයි. හැබැයි මේ වෙලාවේ වර්ණ විශ්ලේෂණ වෙලා නැහැ සුදු පේනවා. ඒකට තෘෂ්ණාවක් නැහැ. වර්ණ විශ්ලේෂණ වුණාට පස්සේ තෘෂ්ණාවක් තියෙනවා මනාපමනාප තියෙනවා. ඉතින් මේ දෙකම එකමයි. වර්ණ විශ්ලේෂණය කරලා බෙන්නුවත් විශ්ලේෂණ කරලා පෙන්වුවේ නැති වුණත් එකමයි. ඉතින් ඕකේ මේ වර්ණ විශ්ලේෂණ කරාට පස්සේ මොකද්ද මේ පෙම් කරච්චලේ රණ්ඩු සරුවලේ? මේකේ තියෙන සමස්තය වශයෙන් එකමයි කියලා දන්නවනම් ඒ මේ වගේ තමයි යෝගාවචරය භාවනා කරනකොට නාම රූප වශයෙන් දකින්න. භාවනා නොකරනකොට වර්ණ විශ්ලේෂණය කරලා පෙන්වනා වගේ විසුතුරු පේනවා. එදාට අපි රණ්ඩු සලුවල් කරනවා. ඒ වගේ මේ දෙක එක බව. දෙකේම තියෙන එක බව තේරුම් ගත්තට පස්සේ යාට තේරෙනවා මේකෙත් මේ ගතිය නම් දැන් මෙතනදී මෙහෙමනම් අරයටත් එහෙමයි. ඊයටත් මෙහෙමයි. හෙටටත් මෙහෙමයි. අනිද්දාටත් මෙහෙමයි කියලා ඒ ගතිය දැක්කට පස්සේ පේනවා ඒ පැවැත්ම සඳහා මේ සුදු ආලෝකයේ වර්ණ විශ්ලේෂණය කරන්න මම යෝනේ නැහැ. ප්‍රිස්මයක් විතරයි ඕනේ කරන්නේ. ඊට පස්සේ මේ වර්ණ විශ්ලේෂණ සුදු වර්ණ 6 තීරු තීරු දාලා හයියෙන් කරකවපුවාම සුදු පාට වෙනවයි කියලා පෙන්වුවාට පස්සේ පේනවා මේ වර්ණ විශ්ලේෂණය ආයි සුදු කරන්න පුළුවන්. ඉතින් මේකේ මොකද්ද මට පෙන්වන තියෙන මැජික් එක? මේක මොකද්ද තියෙන මට තියෙන නම්බුව? මෙතන තියෙන භෞතික විද්‍යාවක් විතරයි. ආන්නි වගේ මේ සිදුවෙන හැම දෙයක්ම අපි හිතුවට මේ UMP ආණ්ඩුවක් තියෙන නිසා මේ කොනේ ශ්‍රී ලංකා ආණ්ඩුවක් තිබුණා හොඳයි කිය. එහෙම නැත්නම් මේ කවුරු හරි බලපෑමක් කරලා කරන දෙයක් කිය. එතන මේක දෙයන්නාතික සාපයක් බොන්න බයිලා කිව්වත් නාම රූප විතරයි තියෙන්නේ. ඒක කවදා හෝ විශ්වාස කරන්න පටන් ගත්තට පස්සේ තේනවා අපි යම් යම් ඥාන නිසා අඩුපාඩු ඥාන නිසා අපි මේවට එක එක හේතු කාරණා දක්වන්න ගියාට මේ ඒක හේතුවක් මේකේ තියෙන්නේ මේ නාම රූප තියෙන්නේ නාම රූප වල ස්වභාවය. නිතරම වෙනස් වෙනවා. නාම රූප කවදාකවත් එක විදිහට හිටින්නේ ඒ වෙනස් වීම අපි තියෙන නිත්‍ය සංඥාවට බාධා කරන නිසා අපේ මුළු චින්තනයම අපේ විවස්ථාවම අපේ තියෙන හිතවිලට සියල්ලම පදනම් වෙලා තියෙන නිත්‍ය සංඥාවයි. ඒක නිසා මේ අනිත්‍ය සංඥාව එනකොට එයාට ඒ තමන්ගේ මනෝලෝකයත් බිඳිලා යනවා. සැලසුම් ටිකත් කඩලා යනවා. විවස්තත් කඩලා යනවා. ඒ නිසා අපි හරි බය අනිත්‍ය සංඥාවෙන්න. අනිච්ච සංඥා. නමුත් නාම රූප වශයෙන් කඩාගත්තට පස්සේ ඒක අනිත්‍යත්වයෙන් වෙන්කරන්න කාටවත් බෑ. නාම රූප මට්ටමට ගියාට පස්සේ ඒක නිතරම ගොජයක් පේන. ඒක නිතරම සන්තති කියන නමෙන් පෙන්නන්නේ. ගලණයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා කවදා හරි පුළුවන් නම් මේ ආස්වාස ප්‍රස්වාස වාසයෙන් සීතල උණුසුම තද බව මෙරෙක් බව වශයෙන් තිබුණ එක අන්තිමට මේ ගලණයක් එහෙම නැත්නම් මේ ගොජයක් වශයෙන් දැක්කට පස්සේ මේ ආස්වාස ප්‍රස්වාසයේමයි මේ ඒකම තමයි ආස්වාද ප්‍රසආසේ පාඩපත් වෙන්නේ කියලා මේ දෙකම සමානයි කියලා දකින්න පුළුවන් නම් යෝගාචර පේනවා මේක පෙන්නකොට වක්කාර කරනවා. මේක පෙන්නකොට බය ඇති වෙනවා, සැක ඇති කරනවා. ආස්වාද ප්‍රසආස කරනකොට සතුට ඇති වෙනවා, සුඛය, සුභය, ආත්ම ගතිය ඇති වෙනවා. නමුත් මේ දෙක එකම කියලා දන්නවනම් මේ ආස්වාස ප්‍රසආසයේම විවිධ විවිධ ආකාරයක් කියලා දන්නවනම් අතින් මෙතෙන්ටම පින්නාගෙන ගියොත් ඒ යෝගාචර පිටන දැන් සැකයක් තියෙනවා. දැන් බයක් තියෙනවා. අනිශ්චිතතාවයක් තියෙනවා. ඒකාකාරී ගතියක් තියෙනවා. ආහනාපානෙ ගියොත් ඒක නැති වෙනවා. නමුත් මේ දෙකම එකම නම් අපේ මනස කොහොමද අපි නටවන්නේ? අපේ රසායනික ශරීරය මොන විදියට නටවනවද? මේක නැවත නැවත පෙන්වන්න. පෙන්වනකොට පෙන්වනකොට තේරෙයි මේක එකම දෙයක විපරිණාමයක් කියලා දන්නවනම් ඒ ශක්තිය අතර එතන තිබුණත් මෙතන අතර ශක්ති ශක්ති සංස්තිතියක් තියෙන මිසක් කිසිම ශක්ති හානියක් මෙතන වෙලා නැහැ කියලා දන්නවනම් සැපේදී දුකේදී තියෙන එකම නාම රූප දෙක විතරයි. යසසේසි අයසේදී තියෙන එකම නාම රූප පද්ධතිය විතරයි. පෙරදුනක් දිනුවක් තියෙන එකම නාම රූප පද්ධතියක් විතරයි කියලා කිව්වට පස්සේ ජීවිතේ නම් ඩල්. ගන්න දෙයක් නැති දිනුවත් එකයි පෙරදුනත් එකයි. හැබැයි එක වෙනසක් තියෙනවා. මේක තේරුම් ගත්ත මිනිහට ආතතිය නෑ. ඉතින් ඒ තරම් වෙච්චර මේ වර්ණ සංකල්පන සහිත ලෝකයේ ගෙවම් කරලා ආතතිය නැති සුදු ආලෝකයට යන්න කැමති නැත්නම් භාවනා නම් කරන්න එපා. බැරි වෙලාවත් භාවනා කරන්න එපා. මොකද එහෙනම් වැඩේ කචයි. එහෙනම් ඉතින් අවුල් වෙනවා. හොඳට තේරුම් අරගන්න මෙච්චර අපේ රුචි අරුචිකම් අපි පාව දෙන්නේ මොන වටවක්වත් නෙවෙයි. මේ අසහනේ නැති කිරීම සඳහා විතරයි. ඒ නිසා කෙනෙකුට නිවන මේ සෞපදිශේෂ, නිර්පදිශේෂ, නිර්වාණ ධාතුව පිළිබඳව තේරෙන්නේ නැහැ නේක කියලා දෙන්න බෑනේ වචෙන්ට දාන්න බෑනේ. අර කියලා දෙනවා නම් කියන්න තියෙන්නේ මේ අසහනේ අඩු වෙන ගතිය තියෙනවා. ඕක තමයි නිවනේ මේ తాවකාලික පෙන්වන දේ. නිසා භාවනා කරනකොට අසහනේ ඇති තැන ඉඳලා අසහනේ අඩු තැනට යන්න පුළුවන් නම් බාහිර කෙනෙක්ගේ උපදේශ රහිතව බාහිර වස්තුල උපදේශ රහිතව ඕක තමයි මේ අපි නිවන් මාර්ගය කියලා කියන්නේ. ඒසම කමඨාන සුද්ධ කරන්න ඉස්සෙල්ලා වාර්තාව ලියන්න. ලියලා බලන්න මම මේ අහන්න හදන ප්‍රශ්නේ කායින්වත් අහන්න ඕනේ මට මේ தත්ත්වේ ඉන්නකොට තියෙන ගතියයි මේ தත්ත්වේ ඉන්න ගතිය දෙකේ කෝකේද අසහනේ අඩු. එච්චරයි වෙන කවුරක්වත් ඔක කියන්නේ මොනවා කවුරු කියලා දෙන්නේ. කවුරුවත් බලන්නේ ඕකෙන් තමයි. ඒක Tamanට තේරෙන්නේ නැත්නම් අපිට හැමදාම කමඨාන් සුද්ධ කරන්න වෙයි. කවදාකවත් අන්වේ ඥානෙ පහළ වෙන්නේ මොකද අපි මේ අසහනේ අඩවීම නෙවෙයි නිවන කියලා ප්‍රාර්ථනා කරන්න වෙන මොකක්ද එකක්. ඉස්කිරිඤ්ඤ වගේ දෙයක්. මුරුක්කු වගේ එකක්. චොක්ලට් වගේ එකක්. ඉතින් එතකොට පරාදයි. ඒක නිසා අන්වේ ඥාණයෙන් පෙන්නන්නේ දුක නැති තැන දුක නැති බව දන්නේ නැති කාට කිසිම සාන්තියක් නැහැ. දුක තිබුණ දත්තට ඇවිල්ලා ඒ දුක ටික ටික ගෙවන් වෙනවා දකින්න එක හරි ජොලි ගුඩ් ජොබ් එක. එච්චරයි මේකේ කියන්නේ. ඒක දන්නේ නැතුව වෙන මොකද්ද එකක් නිවනක් කියලා ප්‍රාර්ථනා කරනවා නේ මනුස්සය හැමදාම ලුණු වතුර බොන මනුස්සෙක් වගේ. ගිනි අඟුරක් අතින් අතට මාරු කරන කෙනෙක් වගේ දැවි දැවි දැවි දැවි ඉන්නවා මේ ප්‍රයත්නය හරහා. අල්ලපු gedara අසහනියක් නෙවෙයි, හිත අසහනියක් නෙවෙයි. මේ මම දැන් වාඩි වෙලා ඉනකොට මම ජොලි වාඩි වෙලා ඉන්න බව දන්නවනම් ওই ඊට යහනිවණක් නැහැ. මොනම නිවණක්වත් නැහැ. වාඩි වෙලා ඉවරලා මට අරක ලැබුණේ නෑ මේක ලැබුණේ නෑ ප්‍රාර්ථනා කරනවා නම් ඉතින් ඕනේ ආගමික නායකයෙක් ඇවිල්ලා ඕගොල්ලන්ට පොරොන්දු දෙවි. නමුත් බුදුරජාන් වහන්සේ එක්ක නම් ඔයිට කතා කරන්න දෙයක් නෑ. කොයි ඉරියව්වේ හිටියත් මෙතෙන්ද එන්න පුළුවන්කම එන්න පුළුවන්කමේ වටිනාකම තියෙන්නේ එහෙම නොවුනොත් අපේ හිත තියෙන ඊට වැඩිය අසහන කර තත්වයක ආතති කර තත්වයක එක්ක හිතවිල්ලක එක්ක අතීතේ එක්ක අනාගතේ එක්ක වෙන කෙනෙක් ගැන හිත හිත එක්ක වෙන තැනක ඒවා සේර බුදුරජාණන්සේ සඳහන් කර තියෙනවා විකෘති තත්ත්ව කියලා. ප්‍රකෘති තත්ත්වයේ වෙනුවට සාපේක්ෂව ගන්න මම දැන් මෙතන. මේකෙන් අදහස් කරන්න එපා දවසේ පැය 24 ප්‍රകൃති ඉන්න පුළුවන් කියලා. හිටියට ජොලියකුත් නැහැ ඒක. හරියට පොඩි එකාගේ නිවන වගේ තේරෙන්නේ නැහනේ. ඉඳලා ඉඳලා ගා ගන්න ඕනේ ටිකක්. ගාගෙන හොදන්න ඕනේ. එතකොට තමයි සබන් සබන් වල ගුණය තේරෙන්නේ. ඒ නිසා මේ එන කෙලෙස් වලට එන්න දෙන එකේ ලාභය මොකද්ද දන්නවද මේ අපි මෙච්චර කොච්චර ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරත් කොච්චර දන් දුන්නත් කොච්චර පින් කරත් මේ අපිට වෙහෙසෙන එකෙන් තියෙන්නේ පරණ පව් ගෙවෙනවා. ණය ගෙවෙනවා. පොලිත් එක ගෙන එකට සතුටු වෙන්නේ. ඒ වුණාට අතප්පයක් කැඩුන්නේ මට ආයෙත් ඕනලා කහනපාණ්ඩ යන්න පුළුවන්. අනේ මේ ඔක්කොම ගෙවිලා පළච්චාවයි. අපි දන්නේ නැනේ account balance එක කොච්චරද කියලා ගෙවන්න තියෙන ප්‍රදේශේ. එයි මෙච්චර දන් දෙන්න මට කරදර ඉන්නේ. ඇයි මෙච්චර සිල් ලකින මට කරදර එන්නේ? ඇයි මයි හද දෙන්නේ මටම කැන්සර් හැදෙන්නේ කියලා නැටුවට අපි කවුන්ට් බැලන්ස් එක දන්නේ නැති නිසා බුදුජානනාංශ අපිට කියලා දෙන්නේ වර්තමාන මොහොතට එන්න එකක් මං සාති කරනම් අලුතෙන් කර්ම රැස් වෙන්නේ. හැබැයි පරණ කර්ම ගෙවෙනවා. මේ පරණ ගෙවෙන කර්ම මත අලුතෙන් කර්ම රැස් නොවීමට නම් ප්‍රතික්‍රියා කරන්න එපා. මේක මේ එන කරදර මගේ කියා ගන්න එපා. මට කරදර කරන්නේ මගේම හිතවිලි ටික තමයි කියලා අර උදේ කියලා තිබුණේ. එන එන කරබල හිතවිලි ටික මගේ කියා ගන්න. කවුද කැමති කරදර ගන්න කවුරුත් ගන්නෙ නමුත් මේ එන්නේ පරණ කර්ම ආන්නේ ටික දකින්න මේ අන්වය ඥානය කියන මේක සාපේක්ෂතාවය එහෙම නැත්නම් මේ සැප කියන එක තියෙන්නේ දුකට සාපේක්ෂව බාදන්න ක්‍රම අසහනේ තියෙන්නේ සාහනයට සාපේක්ෂව බව දැනගෙන මේ දෙකම හැම වෙලාවෙම සමානව තියෙනවා කියලා දැකපු එක නිවන් දැක. හැම වෙලාවෙම සාහනයයි අසහනයයි සම සමව තියෙනවා. කිසිම වෙනසක් වෙන්නේ මේ අපි නිවන් දැක්කයි කියලා ඕක වෙනස් වෙන්නේ නැහැ. අපි පෘථජන වුණා කියලා. අපිට වෙලා තියෙන්නේ අපි දකින්නේ අසහනේ විතරයි. ඒක ඒකට සාහනේ කොන් වෙනවා. දෙකම දකින්න පුළුවන්. නැත්තම් පොලියානකින් යවනම් පොලියාන කියනවා. you must try to find a reason to be glad under any circumstances කොයි වෙලාවෙත් හොඳ පැත්ත විතරක් බලපන් නිවන් දැකලා මොකද හොඳ පැත්ත කවදාකවත් මාව අමතක කරලා නැහැ මම හොඳ අමතක කරා එතකොට සතියෙන් ඉන්න ඉන්න ඉන්න අපිට තේරෙන පටන් ගන්නවා හොඳ පැත්ත විතරක් බලන පුද්ගලයා ඇසුරු කරමු හොඳ පැත්ත විතරක් කතා කරන ධර්මය ඇසුරු කරමු සත්පුරුෂය ඇසුරු කරමු කියලා මමත් නරක කතා නොකර ඉන්න පටන් ගත්තට පස්සේ අන්වේ ඥානය අපි වාසියට හරවගෙන අපිට උප්පත්තියම ලැබිලා තියෙන මේක සලකා බලන්න පුළුවන් ගතිය සාපේක්ෂව තේරුම් ගන්න පුළුවන් ගතිය කවදාකවත් කේවල தත්වයක අපිට යන්නත් බෑ. නමුත් තිබුණට වැඩිය යම් ප්‍රමාණයක ගෙවන් වීමක් සිදු වෙන බව දන්නවනම් අන්නේ ගෙවන් වෙන වැඩපිළිවෙල බාධාවකින් තොරව හිරිහරේකින් තොරව ඒකට අනුග්‍රහ කරන එක තමයි අපි කරන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව හරහා. ඒක ඉතාම වැදගත්ම දේ තමයි සම්මා ආජීවය. ඊට පස්සේ පුළුවන් තරම් ආජීවයෙන් බැඳෙන්න. ඒකල මේ ගෙවෙන එක දිගටම ගෙවෙන්න නැන්නේ ඉක්මන් කරන්න යන්නත් එපා. ඒ වගේම මේ දැන් ගෙවෙන බව දන්නේ නැත්නම් ඒ තානිසංශයක් නැහැ. ඒ නිසා මේ අන්වේ ඥානෙ තියෙන්නේ ධර්මයේ ඥානය දැනටමත් අපි අපිට ජීවිත බුද්ධිය ලැබිලා තියෙන එක කවදාකවත් ඉස්මතු වෙලා පේන්නේ අපිට මේ සංසන්දනාත්මක දැනුම එහෙම නැත්නම් මේකට ණය විපස්සනාව කියලා කියනවා තර්ක ඥාන කියලා කියනවා. චින්තාමය ඥාන කියලා කියනවා. අන්වේ ඥාන කියලා කියනවා. මේ අන්වේ ඥානය මේ සාපේක්ෂතාවය තමයි මේ කතා කරන්නේ. ඒක තේරුම් ගත්තේ නැති කෙනා 100%ක්ම සුද්ධ අවස්ථාව සහ 100%ක්ම ගැලසිච්ච අවස්ථා දෙක ඇසුරු කරනවා මිසක මේ මැද ක්‍රමයක් ක්‍රමවේදයක් පෙන්වන්නේ නැහැ. ඉතින් ඒකට සරුවච්චන් වහන්සේගෙන් වෙන සාධක සූත්‍ර අරගෙන බැලුවොත් බුදුජානනාංශය සඳහන් කරනවා කවදාකවත් කෙලෙසයක් කවදාකවත් අකුසලයක් අරමුණක් නැතුව මතුවෙන්නේ මතුවෙන තාක් කෙලෙස් මතුවෙන අරමුණක් ඇතුව තමන්ට මතුවෙච්ච අරමුණෙන් දැනගන්න මේක කෙලෙසයක් කියලා ඒ අරමුණ ගෙවෙනවා කියන්නේ කෙලෙස ගෙවෙනවා ඒ නිසා ආනාපානෙ මතු කරගන්න මතු කරලා ඉතා ගන්න මේ ආනාපානෙ ලැබීම කියන්නේ ලාභයක් නෙවෙයි කෙලේශයක් මේක ගෙවෙන තැනට යන්න යන්න ඒ අදාළ කෙලේශේ ගෙවෙනවා යම් දවසක ආනාපානෙ ගෙවිලා ඉවරුණා නම් මේ කියන්නේ ආනාපානෙ මතු වීමට අදාළ කෙලෙස් ගෙවුණා දැන් ආයෙත් හයියෙන් හුස්ම ගන්න ගියොත් මොකද වෙන්නේ දැන් ආනාපානෙ ගෙවුණා දැන් ඉති කරන්න දෙයක් නැහැ නිසා ඒක යා කරන්නේ හයියෙන් හුස්ම ගන්න ආද එහෙම නැත්නම් වෙන මොනවාරි හිතනවා මේ වෙලාවේ මම මොකද කිරුවොත් නෑ. කියන්නේ අර කේස් කෙවුණු තත්ත්වේ ඉන්න නිකන් කුයි කුයි ගන්නවා කිචි කිචි ගන්නවා. ඉතින් ඒක නිසා ආයෙ කෙලෙසයක් දාගන්න. ඒක නිසා අන්වේ ඥානදි තේරුම් අරගන්න ඕනේ ගොරෝසු ආනාපානයට සාපේක්ෂව මර්ධා මධ්‍යස්ථ ආනාපානයක් තියෙනවා. මධ්‍යස්ථ ආනාපානයට සාපේක්ෂව සුකුමා ආනාපානයක් තියෙනවා. සුකුමා ආනාපානයේ ඉන්න සුකුමතර ආනාපානයක් බාඩපත් වෙනවා මේ කියන්නේ කෙලස් ගෙවෙනවා. පුළුවන් ද මේකට අනුග්‍රහ කරන්න. එතකොට සුකුමතර ආනාපානේ ආවට පස්සේ දැන් මම මොකද්ද කරන්න ඕන කියන අහන ප්‍රශ්නයම ආය ආනාපානේ ගෙන්න ගැනීම. මේක මේ ප්‍රතිපදාවක ප්‍රතිඵලයක් දැන් මෙතන ගියාට පස්සේ කොච්චර වෙලා ඒ සුකුමතර தත්වේ මට ඉන්න පුළුවන්ද? ඒක මේ කූඩල්ල කොට්ට උඩ තිබ්බා වගේ தත්වයක්. මේක ප්‍රශ්නයක් කරගන්නවා නම් දැන් මම මොකද්ද කරන්න ඕන කියලා මේක අසහනයක් කරගන්නවා නම් ප්‍රශ්න සාකච්ඡාවෙදිත් මම කිව්වා වගේ ප්‍රපංච කළ යුතු නැතක ප්‍රපංච කරන එකට අන්වේ ඥානෙ නැහැ. හැබැයි මම නැවතත් කියනවා මේ අන්වේ ඥානෙ අපට සහජයෙන්ම ලැබෙන එකක් නෙවෙයි. භාවනා කරලා කමඨාන් සුද්ධ කිරීම හරහම එන එකක්. ඔය විසුද්ධි මාර්ගය ලියන්න මුල් වෙච්ච පොතේ මුල් වෙච්ච ගාතාවේ සීලේ වතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බිකෝ සෝයිමං විජටේ ජටං කියන තැන ඥාන තුනක් කතා කරනවා. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. ඒ කියන්නේ උප්පත්ති ඥානෙම ඇත්තා වූ. ඒ කියන්නේ මේ දහවි කියලා කියන්නේ. එයා බම්මණෙක් නෙවෙයි වෙන අඳබිලි විහිරි මොකක්වත් නෙවෙයි උප්පත්ති ඥානයක් තියෙනවා. ඒ කියන්නේ අපි එනකොටම අපේ අපේ තේරවාද පිළිගැනීම හැටියට පෙර ආත්මයකින් ආපු කුසලමේ ඥානයක් තියෙනකොට මේ දහවි කියලා කියනවා. චිත්තම් පඤ්ඤංච භාවයක්. එතන පඤ්ඤා භාවනාවක් තියෙනවා. හරි පාරේ ගිහිල්ලා අපි කියමු සීල ශික්ෂාව ගිහිල්ලා සමාධි ශික්ෂාව ගිහිල්ලා ප්‍රඥා ශික්ෂාව ගිහිල්ලා වඩන ඥානයක් තියෙනවා මේ ලෝකේ ආවට පස්සේ. අර අපි ගත පටන් ගත්ත අර මූලික පදනම මත අපි භාවිත මනසක් තියෙනවා. ආතාපි නිපකෝ බික්කු නිපක කියලා කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව. උපපති ඥානේ තිබුණාත් වඩන ලද ඥානේ තිබුණාත් නිපක ප්‍රඥාව නැත්තම් එයාට ඒ ඥානේ ලාභයක් නැහැ. ඒට ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියනවා. එහෙම නැත්තම් තන්වැසි නුවණ කියලා කියනවා. ඒ තන්වැසි නුවණ කියන එක උපපති ප්‍රඥාවතරඳා පැවතිලත් නැහැ. අපි ඉගෙනගත්ත දේවල් මත රඳාපවතිලත් නැහැ මේ ලැබිච්ච ඥානය ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන්න බැරි නම් එයාට ඒ ඥානේ කරදරයක් වෙනවා. එහෙම නැත්නම් අපි කොච්චර භාවනා කරත් එnde ende ende භාවනදී අසහනයටපත් අසහනය සහනයකටපත් වීමයි නිවන කියලා කියන්නේ අපි කියන්නේ తాවකාලික නිවන කියන එක දන්නේ නැතුව කොච්චර භාවනා කරත් ඒ භාවනා කරන එකනට භාවනා මහා කරදරයක්. හැම වෙලාවෙම වෙහෙසක්. උද්දච්චයක් පහළ වෙනවා. කවදා හෝ දැනගත්තනම් මේ සීල් ගන්නේ අපිට තිබුණ අසහනය අඩු කරන්නයි. සීලේ නිසා අසහනය අඩු වුණා නම් ඒක කුසලානි සීලානි කියනවා. සීලේ ගැනීම නිසා අසහන වැඩි වුණා නම් සීලබ්බත පරාමාස කියලා කියනවා. ඉතින් අද සීල් ගන්න කට්ටිය දිහා බලපුවාම මේ සීලබ්බත පරාමාසයක්ද නැත්නම් මේ කුසල සීලයක්ද කියලා බලන්න හොඳ නිදර්ශනයක් ධම්මපදට්ට කතාවේ තියෙනවා. බුදුරජාණන්සේ පහළ වෙලා විසාකා මහෝපාසිකාව හරියට මිනිසුන්ට අනුග්‍රහ කරා මේ ලැබිච්ච සාසනයෙන් උදව් ගන්න. ඉතින් දැක්ක විශාල පිරිසක් කාන්තාව භාවනාවට එනවා. සිල් ගන්නවා. ඉතින් විසාකා ඔක්කොම කන්න බොන්න දීලා එක්කෙනෙක් ගිහිල්ලා ඇව්වා ඔබතුමා ඔබතුමිය සිල් ගන්නෙ මොකටද? එයා කිව්වා දිවි ලෝකයට. හරි. තව කෙනෙක් ගාවට ගියා. මට 16 දිව බඳින්න ලැබේවා කියලා තමයි මං සිල් ගන්නේ. තව කෙනෙක් ළඟට ගියා. මගේ ස්වාම පුරුෂයා පෙර පරණබුවන් නොසොයාවා කියලා මං සිල් ගන්න කියලා. ඊට පස්සේ තව කෙනෙක් කිව්වා මොකක්ද එකක් මට ඒක මතක නැව ඇතිනේ නේ. ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මේ කට්ටිය මේ වටිනා බුද්ධ ශාසනයට ඇවිල්ලා සිල් ගන්නවා. මුද කොච්චර හොඳද? නමුත් ඒගොල්ලන්ගේ ඇහුවොත් ඇයි සිල් ගන්න කියලා එක්කෙනෙක් කියනවා දිවි ලෝකයන්. ඒකට ගියාට පස්සේ හම්බ වෙනවනේ ඉතින් සූප්පයක් හදනවා වගේ නිකන් මේ කාලේ ජපානයේට වීසා එකක් හම්බුණා වගේ. ඔක්කොම හම්බ වෙනවනේ. ඒ නිසා දිවි ලෝකයන් සිල් ගන්න කියන නරක නැහැ. ඊටසේ තව කෙනෙක් කියනවා උඟාක් බඳින්න හම්බ වෙන අවුරුදු 30ක් විතර ගිහිලා ඉතින් ඒතකොට පැදුරටත් නා කියලා බැන්දයි කියලා ගහලල්ලා ඔකට බඳිනවනම් බඳින්න ඕනේ 16 දී. අනේ 16 දී මට ස්වාම පුරුෂයෙක් ලැබේවා කියලා එයා සිල් ගන්නවා. කාටද නරකයි කියන්න පුළුවන්. තව කෙනෙක් කියනවා බැන්දට පස්සේ මගේ පුරුෂයා පරාඹුවන් නොසවාවා කිය. ඉතින් මෙන්න මේ වගේ පරමාර්ථයෙන් උපදීයෙන් මේ යන්නේ කොහෙද කියන එකෙන් පාර පේනවනේ. මේක වෙනස් කරන්න පුළුවන් ද සිල් ගත්තයි කියන්නේ. දිගටම සිල් ගනීවි. නමුත් විසාකා මහෝපාසිකා වගේ ගිහිලා සෝෂල් සර්වේ එකක් දාලා බැලුවේ නැත්තම් අපිවත් දන්නේ නැහැ මේ වෙනකොට මෙහෙම එකක් තියෙනවා කියලා. බුදුහාමුදුරු ඉන්න කාලේ අපි හිතන්නේ 100 100ක්ව සම්මාදිට්ඨිය ඉඳගෙන නියමම කුසල සිල් රකින්නයි කියලා නෑ. මේවට කියනවා සීලබ්බත පරාමාසකය. බුද්ධ ආගම කියන්නේ ඕක. ඒක නිසා සතියෙන්තර සීලේ සීලබ්බත පරාමාසය. ඒකෙන් පේනවා තකතිරුකම. මේ ශාසනයත් ගන්නේ 16 දි මිනිහෙක් හම්බ වෙන්නේ. මගේ මිනිහා පිට අපිට අඹුවන් කරන් හොයන්නේ උච්චතර වටින සාසනයක්. ඉතින් අපිත් පටන් ගත්තේම තමයි. අපිත් පටන් ගත්තේ කාටවත් කියන්න බෑ. ඔතනින් අපි ගියාගෙන නම් අපි තේරෙනවා නෑ නෑ මේ ශාසනය කියලා කියන්නේ වටිනාම දේ තමයි තද බල අසහනය කියන අසහනේ අඩු වෙන තැනකට යන වැඩක්. මේක තමයි උක්‍රම ඥානෙ. මේක තමයි ධම්ම ඥානෙ කියලා කියන්නේ. ආ මට දැන් ඒක තේරෙනවා. එහෙමනම් මං ඉඳගෙන ඉඳ ගන්න වාරේ සමාධිමත් වෙන වාරේ සිල්වන්ත වෙන වාරය පාස මම ඉන්නේ සහන්තියෙන් මම ඉන්නේ සහනෙන් මම ඉන්නේ තමබරව මම ඉන්නේ ලිහිච්ච බව දැනගෙන ඒක මනුස්ස ලීලාවක් නේ ඒක බුද්ධ විඳින්න පුළුවන් එකක් නේ අන්න එතෙන්න බැස්සුවොත් අපි ඉඳගෙන ඉන්න පෑ කොච්චර සාන්තිදායකද කියලා හිතන්නකො සුදු ඇඳගෙන කාටි පිරිසුදු කරගෙන පට්ටල වාඩිලා අපි සතුටු වෙනවා. අනේ මේ අතප්පය අතක් උඩ අතක් තියන පැයක් ඉන්න හම්බෙනවයි කිය. ඔයින් එපිට මොනව හරි හිතුවානම් සීලයේ සීලබ්බත පරමාසයක් වෙනවා වගේ අපි සමාධියක් බලාපොරොත්තු වෙන හැම සමාධියක්ම තණ්හා මාන දිටි වඩන දෙයක් වඩපත් වෙනවා. වඩන දෙයක හැම පාම වෙලාම ගිය පාර මතකයි. ගිය පාර පේන්න තියෙනවා. එහෙම දෙයක් නෙවෙයි සමාධියක් තියෙනවනම් මට තවත් අසහනිය අඩු වෙනවා කිව්වොත් කිසිම ලකුණක් නැහැ තණ්හාවක් නැහැ මාන්නයක් නැහැ දිට්ඨියක් නැහැ ඊට පස්සේ විපස්සනාව කියලා කියන්නේ ඒව එවැනි ඒ වගේ සීලයක් රකින්නේ ඒ වගේ ප්‍රඥා සමාධියක් රකින්නේ කවදාකවත් තව කෙනෙකුට වැඩිය මං උසස් නැහැ කියලා හිතා ගන්න පුළුවන් තව කවදාකවත් සීලේ නැති කෙනෙක් මට වැඩිය පහත් නැහැ මොකද එයාට ඕනේ ළඟම දෙන්න පුළුවන් ඒ මට සමාධිය නැති කෙනා මට වැඩිය පහත් නැහැ ඒ මොකද මේ නාම රූප ධර්ම කොයි වෙලාවෙ පෙරලෙනවද දන්නේ නිසා මට දැන් හානියක් වෙනවා මම සිල්ලන්ත නිසා උතුම් මානයක් ඇති වෙනවනේ. සමාධි නිසා මානයක් ඇති වෙනවා. මේ අන්වේ ඥානයේ දාලා මේ සංසන්දනය කරගන්න පුළුවන් නම් කවදාකවත් Tamange ගුණේ Tamanne බරක් වෙන්නේ නැහැ. ඉන්ජා භවනා කරන එකනාගේ සාපේක්ෂව බලන ගතිය නැත්තම් එයා හිතන්නේ එක පාරට නිවන් දකින්න නිවන් දැක්කට පස්සේ පැකේජ් එකම හම්බ වෙනවා. ඒක gediya පිටින් එනකන් ඉන්නවා කවදාකවත් මේ බුදුජානනාංශයෙන් පෙන්වන විදිහට උපනයන ක්‍රමයට ටික ටික ටික ටික ටික ටික සුද්ධ වෙලා යන ක්‍රමය හැම කෙනෙකුගේම සිද්ධ වෙනවා. සමාදම් වෙන්නේ නැහැ. හැම කෙනාගම ලොකු අපේක්ෂාවක් තියෙනවා මට අරග තාම උනේ නැහැ මේක තාම උනේ නැහැ කියලා අන්න ඒ කියලා කියන්නේ කුසල සමාපත්තියක් ඒ නිසා අපි හිතපු තැනත් එක්ක බලනකොට අද අපිට පේන්න තියෙනවා නම් අසහනය අඩුවීමක් ආතතිය අඩුවීමක් ආතතිය වැඩි වුණත් අපි දැන් බොණ්ඩ යන්නේ නැහැ ස්ත්‍රී දූෂණයට යන්නේ නැහැ සූදු කෙලින්න යන්නේ නැහැ කුඩු ගහන්න යන ආයෙත් කරනවන කරන්නේ සතිය පිටවන එකමනේ ආන්නේ විදිහට මේ කළ යුතු දේත් අපට තේරෙනවා නම් අපි දන්නවා ගාන දන්නවා මේ ගානට ඇප්ලයි යෙදී යුතු සමීකරණේ දන්නවා අපි දන්න උත්තරේ වෙන්නේ කමාරු නැහැ කියලා ගානේ තියෙන අපි තාම උත්තර හොයලා නැහැ. නමුත් ක්‍රම වේදේ දන්නවනේ. ඒ නිසා කවදා හෝ කාට හරි මේ අන්වේ ඥාණය ඒකට ධම්මත්‍ත්‍ති ඥාණය කියලාත් කියනවා. එහෙම නැත්නම් යථාව දස්සන ඥාණය කියලා කියනවා. එහෙම නැත්නම් සම්මස්සන ඥාණය කියලා කියනවා. මේක පහළ වෙච්ච කෙනාට තේරෙනවා දැම්මට නිවන යන්තම් ඇසුරු කරන්න හම්බෙලා තියෙනවා. ආසව මේ ආශ්‍රය කරන්න හම්බෙලා තියෙනවා. මම මේ ගොඩාක් පව් තැනක ඉඳලා මෙතෙන්ට ඇවිල්ලා තින්නේ නමුත් මට නිවන අනුග්‍රහයක් දක්වලා දෙනවා. මට ලාවට නගින්න තියෙන ඉරට ඉස්සලා ආපු අරුණ වගේ පේනවා. ඒ නිසා මේ හම්බුෙච්ච මේ ආශ්‍රය වැඩි කිරීම සඳහා මොන විදිහක් කෝකක් මම දිනු කරන්න ඕනද කියලා යාට තාම තේරෙන්නේ නැහැ. නොලැබිච්ච දෙවන් ගැන කල්පනා කරනවා. නමුත් ඉඳලා ඉන්න තැන හිටපු තැන ඉඳලා මෙතෙන්ට එනකන් මෙන්න මේ විදිහේ යම් කිසි ප්‍රමාණයක් මගේ සීලය පිළිබඳ හැඟීමක් සමාධි පිළිබඳ හැඟීමක් ප්‍රඥාව පිළිබඳ හැඟීමක් මූල කර්මස්ථානය පිළිබඳ හැඟීමක් සතිය පිළිබඳ හැඟීමක් අප්‍රමාදයේ පිළිබඳ හැකියාව පොඩ පොඩ පොඩ වගේ දියුණු වෙනවා. දැන් මේ ටිකමයි මම සරණ යන්න ඕන. වෙන මොකක්වත් ඕනේ නැහැ කියලා. එහෙම සරණ යන පිරිසක් එකතු වෙලා සාකච්ඡා කරාට කමක් නැහැ. මෙන්න මේක දියුණු කරන පටන් අරගත්තොත් එයාට යට තේරෙනවා මේ නිවන ඉර නගින්න ඉස්සලා අරුණ වගේ දැක්කට තාම ඉර නැගලා නැහැ. ඒ සඳහා ක්‍රියාකල යුතු ආකාරය තේරෙන්න පටන් ගන්නවා. ඒකයි තාමත්ම ගැඹුරු දෙයකට කියන නිප්පක ප්‍රඥාව කියන්නේ. තන්මැසි නොවන Tamanට තියෙන දේ හරහා යාන්තමට මෝදු වෙලා තියෙනවා. දැන් මේක දිනු කිරීම සඳහා කටයුතු කරනවා. ඉතින් සාසනයක් නැති වෙලාවක මේකක් ගැන හිතන්නවත් එපා. කොහොමඩක්වත් නැහැ. මේ දහවී තනතුර හම්බ වෙනවා ප්‍රඥාව තියෙනවා මහ බෝසත්න් වහන්සේටත් තියෙනවා. අනෙක් අයටත් තියෙනවා. ඊට පස්සේ ශිල්පත් තියෙනවා. නමුත් මේ උපත්ති ඥානය හෝ ශිල්ප ඥානය ගැලවීම සඳහා නැත්නම් විමුක්තිය සඳහා යෙදුනේ නැත්නම් අනිවාර්යයෙන්ම යෙදෙන්නේ අපලෙට. හරියාදුවට යෙදෙන්නේ. ඒ නිසා විමුක්තිය සඳහා යෙදවෙනවා නම් ඒක හැම වෙලාවෙම අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා. ටික ටික ටික තමයි තේරෙන්නේ. ඒ ටික ඒ දියුණු වෙන ටික ඒ වෙලාවේදී යාට තේරෙන්නේ නැති බව නම් බුදුජානන්සේ පිළිගන්නවා. තේරෙන්නේ නැහැ. බුදුන්සේ කියනවා අත්පරව පාවිච්චි කරන මිනිසයා ඒ අත්පරව පාවිච්චි කරන පාවිච්චි කරන වාරයක් පාසා මේ අත අත්පොරවේ අත සුමුදු වෙන්න කොච්චරක් උදව් වෙනවද කියලා එයා කල්පනා කරන්නේත් එයා දන්නෙත් නැහැ. නමුත් කාලයක් පාවිච්චි කරන පේනවා මීට ඔප වැටලා තියෙනවා කියන්නේ. මේ එක සැරයක් ගහනකොට කොච්චරක් ඔප වැටෙනවද කියලා එයා දන්නේ නැහැ. ඒක ටික වෙලා කරන මොට්ට වෙනකොට එයා ගලේ අතුල් වෙනවා. මේ අතුල්වන එක එක වාරයක් පාසල කොච්චරක් ගෙවෙනවද කියලා එයා දන්නේ නැහැ. හැබැයි අතුල්වන්න ඕනේ බව දන්නවා. අතුල්වට පස්සේ මේක දිලිසෙන බව. ඊට පස්සේ වැඩ කරනවා. වැඩ කොට ගෙවුනට පස්සේ ආය අතුල්ලනවා. ඒ හැම වෙලාවකම මිට කොච්චර ගෙවෙනවද, තලයේ කොච්චර ගෙවෙනවද කියලා වඩුව දන්නේ නැහැ. හැබැයි වඩුව දන්නවා ගෙවෙනවයි කිය. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වගේ භාවනා කරන එක නදන්නේ සංතන්දනාත්මකවමයි කොච්චර අසහනේ අඩු වුණාද, කොච්චර ආතතිය අඩු හැබැයි දන්නවා දල වශයෙන් මෙච්චරයි මේක විතරමයි දිනුව බලන්න තියෙන උපමානේ ආනේ පොරෝ වැඩ කරන වඩුවා ගෙවිල ගෙවිල ගෙවුනට පස්සේ තලයේ හොඳටම ගෙවුනට පස්සේ උකල්ල විසිකරන්න විශේෂඥය කොනද කියලා අහන බුදුහාමුදුරුවෝ. ඌ දන්න දැන් මේකේ වැඩ නැහැ මේක විසිකලා දාන්න. පොරුවෙන් වැඩ ගන්නවා කියන්නේ පොරුව ගෙවෙනවා. අපි භාවනා කරනවා කරනවා කියලා කියන්නේ ඒ තියෙන මෝඩ කන්තික ගෙවෙනවා. ඉතින් මේ භාවනා කරන්න කරන්න ගෙවෙන හරියක් ගෙවෙන්නේ අසහනේ. ගෙවෙන හරියක් ගෙවෙන්නේ ආතතිය කියලා දන්නවනම් ඒ යෝගාචරය භාවනා දෙකන ක්ෂය වීමයි වැයවීමයි නිරුද්ධ වීමයි. සාමාන්‍ය ජීවිතයේ ක්ෂය වීම කියලා කියන්නේ අභාග්‍ය සම්පන්න දෙයක්. වැයවීම කියලා කියන්නේ අභාග්‍ය සම්පන්න දෙයක්. නිරෝධය කියන එක නම් පොඩ්ඩක් බෞද්ධයා ගරු කරනවා. මොකද නිරෝධ සත්‍යයට දෙන ගරුත්වය නිදානම නිරෝධය කියලා කියන්නේ ගෙවෙනවා. ඒක නිසා ගෙවෙන හරියක් ගෙවෙන්නේ අකුසල. මොකද මේ ලෝකේ තියෙන හරියක් තියෙන දුක්. තියෙන හරියක් තියෙන අකුසල. ඒක නිසා භාවනා කරන යනකොට තමයි තේරෙනවා තිබුණට පුංචක් සාන්තියක් හම්බ වෙනවා. පුංචක් ඒතන් සන්තන් ඒතම් පණීතම් කියන විදිහට අසහනේ අඩුවීමක් සිද්ධ වෙනවා. පොඩ්ඩක් යන්තම් ආතති අඩුවීමක් සිදු වෙනවා කියලා මතක තියන්න ඕක තමයි සාසනය කියන්නේ. ඔය තමයි සාසන සම්පත්තිය කියන්නේ. මෙච්චර කරදර තියදී ඕක පුළුවන් නම් අපි ඒ සඳහාම අපකප වෙලා ඒකම වඩන පැත්තට ගියාට පස්සේ අපි දන්නවා ඒකට අනුග්‍රහ කළ යුතු ආකාරය. අනුග්‍රහ කළ යුතු ආකාරය ඇති වෙන්න නම් ඒ පිළිබඳ පෙර දැක්පක්. ඒ පිළිබඳව ලෑස්ති යාමක් වෙන්න ඕනේ. ඒ ලෑස්ති යාම මෙවැනි භාවනා වැඩමුළුවකින් කරන්න පුළුවන් වෙයිද? නැත්නම් අපි මුළු ජීවිත කාලෙම දඟලුවාට වෙයිද? සමහරුන්න පටන් ගන්නකොටම තියෙන්න ඉඩ තියෙනවා. භාවනා වැඩමුළුවට එනකොටම මේක කියනකොටම තේරෙන ගතිය තියෙනවා. ඒක අපිට පාලනය කරන්න පුළුවන් එකක් නෙවෙයි. උග්ගටිතඤ්ඤ වගේ කෙනෙකුට මේක කියනකොටම යාට තේරෙන පටන් ගන්නවා. විපංචිතඤ්ඤ එක්කනට පොඩ්ඩක් විස්තර කොට තියෙන නෙయ్య පුද්ගලට කියලා කියලා කියලා මේ භාවනා කරනවා කියන්නේ රස කිරීමක් නෙවෙයි ගෙවන් කිරීමක්. ගෙවෙන්නේ අසහනේ ආහන ඒකට ඇහ ගහගෙන භාවනා කරගෙන යන්න කියනකොට වැටහිච්ච දවසේ යාට තියෙනවා අනේ මෙතෙක්කල් භාවනා කළා අපි කොච්චර දේවල් රැස් කිරීමක් ගැන හිතානද හිටියේ. අරක ලැබෙයි මේක ලැබෙයි කියලා. නමුත් අන්වේ ඥානයේ තියෙන එකට තේරෙනවා මෙතෙක් කලුත් වැඩේ වෙලා තියෙනවා. ඒ වැඩේ හරි ගිය ටික නිසා තමයි අදත් මේ ඉදිරියට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. නමුත් ප්‍රතිඵල අපේක්ෂා කරනකොට ප්‍රතිඵල අපේක්ෂාවෙන් වැඩ කරන එකන හැම වෙලාවෙදීම මෙතෙක් වෙනකන් තමන් භාවනාව ජීවිතය ගත කළ හැම වැරද්දකටම කනගාටු වෙනවා. ඇත්තටම කියනවා ඒක විතරයි සතුටු වේතු එකම දේ. අපි මෙතෙක් වැය කරපු ටික නපයි හරි හරි වැරදි ඇති හරහා අපි අද මෙතෙන් දෙන්න අපිට ස්ථිතිය ලැබලා දීලා තියෙන්නේ. අපිට මෙතෙන් දෙන්න අපිට පදනම ලැබලා දීලා තියෙන්නේ. ඒ නිසා මේ මුල් වැඩපිළිවෙල ඒ ඒ අපි ආයෝජනය කරපු එක ඒ කිසිම ගුරුවරයෙක් වැරද්දක් කියලා දුන්නත් හරි කියලා දුන්නත් කද්දාකවත් ඉස්සරහට හම්බෙන ගුරුවරයෙක් තරම් වටිනාකමක් නැහැ. එතකොට තමයි තේරෙනවා මේ පාරේ යන්න මුලින් අද්දීපු ඇත්තෝ අපට කරපු මේ සේවය අපි අර ඉහළ ඉහළ ගුරුවරුන් සලකන්න ගියාම අව탁සීරු කරනා වගේ තමයි Tamange අත්දැකීම් පැත්තක දාලා වෙන කෙනෙක් මට උදව් කරයි කවුරු හරි මට උදව් කරයි කියලා හිතන තාක් දාසයි කියලා හිතන්න. කඹරනොයි කියලා හිතන්න. බැලේක් කියලා හිතන්න. බත්බූසෙක් කියලා හිතන්න. මේ මයිලඟ තියෙන ටික හොඳටම ඇති. ඒක දිගේ මම ඉදිරියට යනවා කියලා ඒ ක්‍රමසාවිදි කල්පනා කරලා ඉදිරියට යන්නේක ඒක මම කියන්නේ ඔක්කොටම සමාකාරව පිහිටනොයි කියලා. එහෙම පිහිටන කෙනාට විතරයි හැබැයි නිවන තියෙන කියලා නම් බය නැතුව කීතයි. අනික් කට්ටිය ගන්න ප්‍රයත්නය අහක යන්නේ කවදා හෝ ඒ අන්වේ ඥානෙ පහළ වෙන්න ඒක උදව් වෙයි. නමුත් අන්වේ ඥානෙ පහළ වෙච්ච එක නා තව කිසි කෙනෙක් එක්ක සංසන්දනය කරන්න යන්න එපා. මොකද අපි මේ මේ පොඩි වයසේ ඉඳලා මේ දක්වා ඉගෙනගත්ත දේවල් වලින් අපේ හිත කුරුවල් වෙලා තියෙනවා. අපේ හිත කුණු වෙච්ච පොල් ගෙඩියක් වගේ වෙලා තියෙනවා. ඒ නිසා අපේ තියෙන අහිංසකම නැති වෙලා තියෙනවා. නමුත් අන්වේ ඥාණය එනකොට තේනවා එච්චර කුණු වෙච්ච ලෝකෙක එච්චර සංකර ලෝකෙක ඉඳන් තමයි යම් ප්‍රමාණයකට බුදුරජාණන් වහන්සේ හිටපු කාලේ වගේ යම් ප්‍රමාණයක දිනුවක් කළ බල තියෙනවා. ඒ ටික වටිනවා. මොකද ඒක තමන්ගේම දාඩිය වහන්සේගෙන් හම්බ කරගත්ත දෙයක්. ඒක ඇති වෙච්ච දවසට යෝගාවචරයට ඔය ධම්මට්ටිති ඥානේ නැත්තම් මේ අන්වේ ඥානේ පහළ වෙනවා ඊට පස්සේ තමයි යෝගාවචරයට මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ මේකයි මාර්ගය මේකයි අමාර්ගය කියලා තේරෙන පටන් ගන්න එදාට එතෙන්ට එනකන් සුද්ධෙන් කියදාගේ අමාර්ගයේ මාර්ගය කියලා හිතා ගන්න මාර්ගය අමාර්ගය කියලා හිතා ගන්න. ඒ දෙක උනාට පස්සේ ඉතින් ඒක ගැන කතා කරලා දෙයක් නැහැ. සාසා ධාරේ ධාරමචිනෝ ධාරේ චාධාර දස්සිනෝ තේ ධාරණාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර. සාරය අසාරයයි කියලා හිතනවනම් අසාරයේ සාරයයි කියලා හිතනවනම් මේ දෙක තේරුම් ගත්තේ නැත්නම් ඒ මනුස්සයා සදා අසරණයි මිත්‍යා සංකල්පයක හැටි. ඒක භාවනාවෙන් හදන්න බෑ. කදාකවත් බෑ. ඒක බණ අහලා ඒ විමසුන් නුවණ යොදවලා සත්පුරුෂය ඇසුරු කරලා බොහෝ කාලෙකින් ලබන්න ඕනේ. එතකන් කරගෙන යන ගමන් නිටතරම මේ අන්වේ ඥානෙට එහෙම නැත්නම් මේ සම්මා සංකප්පයට දොර ඇරගෙන ගියේ නැත්නම් එහෙම නැත්නම් මේ අනිත්‍යතාවයට දොර ඇරගෙන ගියේ නැත්නම් අපි දන්න ඥානහරහා අපි ළඟ දැනට තියෙන හරහා නම් අනිවාර්යයෙන්ම අපයි මම මේ කියන තරහ වෙලා ගිහලා කියලා හිත නැති නෑ දන්න දැන කද්දාකවත් නිවර නෑ අහම්බෙන් හරි අලුත් තැනකට ගියොත් තියෙන්න ඉඩ තියෙනවා අපි දන්න තැනක නැහැ. ඒක ලස්සන බුදුරජාණන්සේ චංකි සූත්‍රයේ පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් අමුත්තකට යනවා නම් භාවනාව පළච්චාවයි අප්පා. මරණ මෙරි පිස්සන පිස්සේදී ওই ඩිංගේ ඉස්සරහට දාගන්න බැරි කම නෙමේ තියෙන්නේ ශරීරේ තියෙන ආසාවයි ජීවිතේ තියෙන ආසාවයි නේ. ඕක gedirin එනකොට තින් එඤ්ඤම් කියලා එන්න ඇත්තේ ආපහු. යඤ්ඤම් කියලා කවුරක්වත් එන්නේ නැහැ. දවස් 5න් පස්සේ එඤ්ඤම් කියලා තමයි ඉතින් ඊට අර gediya pitimma ගෙනියන්න ඕනකම තියෙන. ඉතින් ඒ නිසා මෙහෙදි මැස්සෙක් වැහුවොත් කිපිසක් ගියොත් දැඟලුව ඕන්න නඩු. මං කියන්නේ මෙච්චර ඉදිරියට ආපු කෙනේ ඉදිරියට තියන්න පියවර අපි බුදුන් අදහගෙන යනවා. ධර්මයේ අදහන්නේ සංඝයා අදහන්නේ මගේ සීලය අදහගෙන යන්නේ. ආන්න ඒකටලා ඉස්සරහට යන්න පටන් අරගත්තොත් පෙනේවි අපි මේ තෙපර බබා යන ගමන ගේමට කැතයි. ගේමට කැතයි. gediya pitin පැනපන් දඩස්කාරා බුදුහාමුදුරු පුදුම ලස්සනකට ඒක පිළිගන්න කැමති දෝතට බාර ගන්න ලෑස්ති. ඒ නිසා ඥාන පාවිච්චි කරන්න යන්න එපා මේ අපි ළඟ තියෙන. භාවනා කරන යනකොට එන ඕන දෙයක අනිත්‍යතාවය. එහෙම නැත්නම් විපරිණාම, විකෘති, පිස්සු ඕන දෙයකට එන්න ඇති. ඒකටයි මම මේ මේ කැප වෙලා ඉන්නේ. ඒකටයි සිල් අරගෙන ඉන්නේ. ඒකටයි මේ මේ මේ සද්ධාව තියෙන. ඒකට තමයි ළඟ සතිය තියෙන කියලා. සද්ධාව සීලයේ සහ සතියේ තියෙන තැන එන හැම කරදරයක්ම දුක්ඛ සත්‍ය පිළිබඳව අමුද්‍රව්‍යයක් බාටපත් වෙනවා ආශිර්වාදයක් බාටපත් වෙනවා. ඒ තුنين ආඩ්‍ය වෙලා ඉන්න වෙලාවේ එන්න තියෙන ඔක්කොටම එන්න දෙන්න ඕනේ කරදරයකට අපිට බුදු සරණ තියෙනවා. ආන්න ඒක තමන්ගෙම මේ සද්ධාව. තමන්ගේ මේ සීලය. මේ තමන්ගේම මේ සතිය තීරුම් අරගෙන ඉදිරියට යන මනුස්සයාට පැමිණි දුක් පැණි රහයි කියන එක තේරෙනවා. එයාට තේරෙනවා ඊට පස්සේ අර වනව වනව තෙපර බබා යන ගමනට වැඩිය ඍජු මේ එල්ලයක් එහෙම නැත්නම් පෙරදක්මක් ඒකට කියන්නේ මේ සද්ධාව නෙවෙයි කුසල ඡන්දේ නෙවෙයි අදිමොක්ඛය කියන එක පහළ වෙනවා. නිසක බව පහළ වෙනවා. ඒක පහළ වෙන්නේ තත්වරදි හරහා තේරෙනවා මේක හරිමයි. කායින්වත් අහන දෙයක් නැහැ. ඒ ඒ අදිමොක්කේ පහළ වුණාට පස්සේ එයා දන්න පාරක යන කෙනෙක් වගේ. ඉතින් ඒක නිසා මේ ධම්මේ ඥානය කියන එක බය වෙන්නත් එපා හිතා ගන්න බෑ රහතන් වහන්සේ ළඟ තියෙන කියලා. ඊටාම කුඩා දරුවෝ ළඟ පවා තියෙන අහිංසකකම මෙතන තියෙන. ඒක මේ කෙලෙස් තැනක ඉඳලා සංසන්දනය කරන බවනේ. මේක නිකෙලෙස් මේක කෙලෙස් මේක අසහනේ මේක සහනේ. දෙක අතර මේ සංසන්දනය කරන ඥානය තමයි අන්වේ ඥානය කියලා කියන්නේ. මේක සරුවචනංශ පෙන්නන්නේ සාපේක්ෂතාවය කියලා. මේ දෙක දන්නවනම් කවදාකවත් හිතන්න අපිට සාන්තියක් නැහැ කරදරයක් නැතුව. කවදාකවත් අපිට සැපක් නැහැ දුකක් නැතුව ඒ නිසා සැප දුක දෙකම එකිනෙකට ප්‍රත්‍ය වෙනවා. මේ දෙකට මූණු දෙකක් දාන්න නැතුව දෙකටම සමහිත දාන්න පුළුවන් වෙච්ච දවසේ ප්‍රධානම ලැබෙන ආනිසංශ තමයි අසහනෙ නැති වීම. එහෙම නැත්නම් ආතතිය නැතිවීම මම දන්නේ නැහැ මං ඊයේ කරපටලපු එක තවදුරටත් පටලැවුවද කියලා. ඉතින් මං හිතනවා හෙටත් අපි කතා කරනවා තවත් ඥානයක් ගැන. ඒ කතා කරන කරන ඥානයේද වැඩෙන්නේ මොකක් වැඩේ දන්නේ නැහැ. කී දෙනෙක් රිට්‍රීට් එක දාලා යයිද දන්නේ නැහැ. ඒත් ගාලල්ල මේ ලැබිලා තියෙන අත්දැකීම් ටිකම අපි මේ විදියට පන්නරේ තියාගත්තේ නැත්නම් හැමදාම ඔය කමඨාන් සුද්ධ කරනකොට තියෙන මේ සැකේ. අහලා තියෙන හැම ප්‍රශ්නයකටම එක දෝෂයයි තියෙන්නේ. මේක හරිද ස්වාමීන් වහන්සේ පාර. නැද්ද ස්වාමීන් වහන්සේ කියන කොච්චර ලස්සන කපටන් වාර්තාව හැදුවත් මුළු වාර්තා සියල්ලම දුවන්නේ ඒ සැකේමද. ඒක දෝෂයක් කියලා ගන්න එපා. නමුත් මේක Tamanටම විශ්ල ගන්න පුළුවන් දවසක් එන්න නම් Taman ළඟ තියෙන මේ ඥානෙ ක්‍රියාවත් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේවා ප්‍රයෝජන සලකලා වැඩ ගන්න ඕනේ. යන්නේ ඒ සඳහා ඒ ප්‍රයෝජන සඳහා වැඩ ගැනීමේ පාර කැපීම සඳහා අද දවසේ ධර්ම දේශනාවත් අන්වේ ඥානයත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා